සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිස්සරණවනේ මේ කෙරීගෙන යන්නේ විශේෂ භාවනා වැඩමුළුවක් ඒ ධම්රිවි පදනම විසින් සංවිධානය කරන ලද භාවනා වැඩමුළුවේ අපි දස දින භාවනා වැඩමුළුවේ අද අපි ඉන්නේ 6 වෙනි දවසේ. පල්ලෙහාදී අර අවුරුද්ද දකින්න විදිහට හැම දවසකම ඒ දෛනික කාලසටහනේ කාලයක් අපි වෙන් කරගෙන තියෙනවා ධර්ම දේශනාවක් සඳහා ඉතින් අපිට දැන් මේ එළඹිලා තියෙන්නේ ධර්ම දේශනා සඳහා ඊට ප්‍රස්තාවයි. ඉතින් මේ අනුව අපි මේ වැඩසටහන පැත්තෙන් බලනකොට 6 වෙනි ධර්ම දේශනාව. අපි මේ ධර්ම දේශනා එකට එකට සම්බන්ධ කරලා මාලාවක් විදියට, වැලක් විදියට පවත්වාගෙන ආවේ දේශනා මාලාව. ඉතින් දේශනා මාලාව සඳහාම අපි ඉස්සරහින් තියාගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශිත වටිනා අංග සම්පූර්ණයි කියන්න පුළුවන් සූත්‍රයක් ඒ සූත්‍රයට නම සංගීතකාරක මහා ස්වාමීන් වහන්සේලා තියලා තියෙන අවිජ්ජා සූත්‍රය කියලායි. ඉතින් මේක යම් කිසි කෙනෙකුට පොත් පෙරලා බලන්න අවශ්‍ය නම් සරුවත්න දේශනාවේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඇති අංගුත්තර නිකායේ දසක නිපාත පොතේ මේක සංග්‍රහ වෙලා තිනවා අවිජ්ජා සූත්‍රයේ වශයෙන්. මේ අවිජ්ජා සූත්‍රයේදී සරුවචන් වහන්සේ මතක් කරනවා මේ අවිද්‍යාවේ තියෙන විශාලත්වය. එහෙම නැත්නම් මේ අවිද්‍යාවේ තියෙන ගැඹිරත්වය. අම්බි අවිද්‍යාවේ තියෙන කෙලවරක් නොපෙනෙන ගතිය කොච්චරද කියනවනම් පුරිමා භික්කවේ කෝටින පඤ්ඤායති අවිජ්ජාය කියලා මහන්නේ මේ අවිද්‍යාව පටන් ගත්ත කෙලවරක් නම් බුදු ඇහැටවත් පේන්නේ නැහැ. අතනින් පටන් ගත්තා ඊට ඉස්සෙල්ලා මෙතනින් පටන් ගත්තා ඊට ඉස්සෙල්ලා තිබුණේ නැහැ කියලා මරියාවක් සීමාවක් කෙලවරක් මාදාවක් සරුවච්චන් ආචරත් පේන්නේ නැහැ කියලා. ඒක නිසා අපිට කාටවත් ඒ ගැන උනන්දු වෙලා කලබල වෙලා ඇති වැඩක් නැහැ. කවදාද මගේ මෝඩකම ආවේ කියලා මට කියන්න බෑ. ඒක දිගින් දිගටම එන එකක්. ඒක සරුවච්චන් ආංශෙත් බුදු වෙලා හොයලා බලලයි මේ අපිට කියන්නේ කෙලවර හොයන්න බෑ. එසේ නමුත් මේ ගැන පොඩි බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. මේ අවිද්‍යාව, මේ මෝහය, මේ නොදැනුවත්කම විද්‍යාවට ප්‍රතිපක්ෂ ධර්මය හේතු සහිතවයි ඇති වෙන්නේ හේතු නැත්තම් නැති වෙනවා. పూర్ව කෙලවර අඳුර ගන්න බැරි වුණාට හේතු සහිත බව ਸਰුවචනාංශي අපිට හිත ධෛර්ය කරන පැත්තක් වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ කෙහෙල්ගිරික පොත්ත ගලවන්න වගේ එකින් එක එකින් එක පතුරු ගහලා පතුරු ගහලා පෙන්නනවා මේ අවිද්‍යාව පහළ වෙන්නේ සාමාන්‍ය භාෂාවේ අපේ කියන විදිහට නීවරණ ධර්ම නිසා නීවරණ කියලා කියන්නේ භාවනා කරනකොට නිවන ආවරණය කරන ධර්ම. ඉතින් ඒක සාමාන්‍යයෙන් ධ්‍යාන භාවනා කරන කට්ටිය මේ නීවරණත් එක්ක හැප්පෙන එක තමයි කරන්නේ. නීවරණ අයින් කරලා ඒ වෙනකොට ධ්‍යානාංග පහල කරගත්තාම අපි කියනවා සමතයෙන් කියලා පැමිණෙනවායි කියලා. ඉතින් ඒ නිසා අවිද්‍යාව කිට්ටුවෙම පෝෂණය ලබන්නේ ආහාර ලබන්නේ පොහොර ලබන්නේ අවිද්‍යාව මේ නීවරණ වලින් තමයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට අවිද්‍යාව පුංචි කරලා, කෙන්චි කරලා, බල බෙදින්න ඕනේ නම් නීවරණ වල බල බෙදින්න ඕනේ. ඒක සඳහා තමයි අපි සමත භාවනාව කියලා එකක් කරන්නේ. නමුත් මේ සමත භාවනා කරන ඇත්තෝ දන්නවා ඒක කොච්චර අමාරුද කියලා. අපි මේ ගත කරන ලෝකයේ මුහුදායිනට ගිහිල්ලා අපි කියනවා නම් මුහුද රැළ නැතර කරන්න ඕනයි කියලා ඒක ලේසි වෙයි ඊටත් වැඩිය අමාරුයි අපේ හිතට නිතර දෝරේ ගලන මේ නීවරණ බලපෑම. ඒ නිසා නීවරණ බලපෑම එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඒක හොඳටම දන්නේ ඒ සඳහා කාලය ධනෙ ශ්‍රමේ වැය කරපු ඇත්තෝ. අපකපව කටයුතු නැති. ඒ නිසා ඒකෙන් බලාපොරොත්තු සුන් කරගන්න නැතුව ਸਰුවචන සඳහන් කරන නීවරණ පිළිබඳව දා ගන්න අමාරුයි තමයි. ඒ වුණාට නීවරණ වැඩියෙන්ම පෝෂණය ලබන්නේ නීවරණ වැඩියෙන්ම ආහාර ලබන්නේ මේ දුස්චරිත වලින් කියලා. ත්‍රිවිධ දුස්චරිත තියෙන කෙනාට ඉතින් නීවරණ එනවා තමයි මොකද කරන්නේ. ඒ නිසා නීවරණ අල්ල බිම දා ගන්න බැරි නම් ඒකට ආහාර සපේන, පොහොර සපේන මේ ත්‍රිවිධ දුස්චරිතයන්ගෙන් වෙන් වෙලා සුචරිතවත් වෙන්නේ කියලා. ත්‍රිවිධ දුස්චරිත ආණ්ඩු නම් හරියට ධර්මිෂ්ඨ සමාජයයි අරක කරන්න මේ කරන්න කියලා කිව්වට ওই කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. ඒ මොකද මේ සුචරිතය කියන එක කෙනෙකුට කෙනෙක් පටවන්න පුළුවන් එකක් නෙවෙයි. Taman tamanගේ සුචරිතය ගැන කල්පනා කිරීම පමණයි කවදා හරි සිද්ධ වෙන්නේ. නමුත් මේ සුචරිතවාදී සමිති කරන්න හදන්නේ අනුන්ට සුචරිතය උගන්වන්න හදනවා Tamanට ඒක ක්‍රියාවත් කරගන්න නැතුව. එනිසා සුචරිත වාදය කියලා එකක් ලෝකේ ඇති වෙලා තිනවා ඒක තමයි මනුස්සය විසින් ඇති කරපු කැතම සංවිධානය කියලා මම කියනවා. අනුන්ගේ සුචරිතය හදන්න හදනකොට Taman විශේෂ අධිකාරී ශක්තිය අරගෙන අනුන්ගේ සුචරිත බලනවා Tamanගේ ලෝකෙට පරකාශය gedෙට්ට මරගාති. එනිසා ඒ සුචරිත වාදයක් නෙමෙයි මේ සරුවචන සඳහන් කරන්නේ Tamanගේ සුචරිතය ගැන තමන් කල්පනා කළොත් තමන්ගේ නීවරණ ටිකක් ආණ්ඩු මට්ටු කරගන්න පුළුවන් වෙයි. නමුත් මේ සුචරිතය හදන්න මේ වගේ වහලයක් අතේ ඉන්න නැත්නම් ඇත්තටම උත්සාහ කරලා ඇති. මොකද උත්සාහ කරපමණට සාර්ථක වෙන්නේ නැහැ. ත්‍රිද සුචරිතය සාර්ථක වෙන්නේ නැහැ. ඒ බුදුහාමුදුරුවෝ අහනවා ඒ වගේ බලාපොරොත්තු සුන් කරගන්න නැතුව එහෙමනම් මේ සුචරිතට ආහාර දෙන, පෝර දෙන හේතු කරුණු අඩු කරලා, දුර්වල කරලා, කෙන්චි කරලා ආණ්ඩු මට්ටු කෙරුවොත් සුචරිතය දුස්චරිත නැති කරලා සුචරිත හදාන්න පුළුවන් මොනවද ඒකට මේ පෝර සපයන්නේ මේ ඉන්දිය සංවරය කියලා එකක්. ඉන්ද්‍රියාගේ අසංවරයේ තියෙන තාක්කල් දුස්චරිත ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවර කරපු තාක්කල් සුචරිත වෙනවා. ඉතින් හැම දෙමව්පියෙක්ම අම්මලාට අම්මලා තාත්තලාම දරුවෝ සුචරිත කරගන්න හරියට මහන්සි හැම දොස්තර කෙනෙක්ම Tamange ලෙඩ සුචරිත කරන්න උත්සාහ හැම රජෙක්ම Tamange රට්ටු සුචරිතවත් කරන්න උත්සාහ කරනවා. හැම ගුරුවරයෙක්ම තමන්ගේ ශිෂ්‍යයෝ සුචරිතවත් කරන්න උත්සාහ කරනවා. ඒක නිසාද වැඩියෙන්ම කැසට් විකිනෙන්නේ මේ දෙමාපියන්ගේ ಗುಣ ගායනා කරන කැසට් අම්මලා ගිහිල්ලා ගෙවල් වල දානවා දරුවෝ අහලා අඩේ හැදෙයි කියලා. කවදාකවත් වෙන්නේ නැහැ හැබැයි. කැසට් කාරෝ විතරයි පොසත් වෙන්නේ. ඔය කියන විදිහට ඔය සුචරිතය හෝ එහෙම නැත්නම් ඉන්ද්‍ර සංවරය කරන එක ලේසි නෑ. මොකද හැම කක්කොට්ටෙක්ම දරුවට කියනවලු කෙලින් යන්න කියලා. ඊවට මොකද කක්කොට්ට යන්නේ හරහට. යන ගමන් දරුවන්ට කියනවලු ඔහොම නෙවෙයි මිනිස්සෙක් වගේ කෙලින් යන්න ඉගෙන ගන්නයි කියලා. හැම වැද්දෙක්ම තමන්ගේ දරුවන්ට කියනවලු මහත්ෙක් වෙන්න බලපල්ලා වනචර විදියට හැසිරෙන්න එපා කියලා. බලනකොට අම්මලා අප්පලා දීලා තියෙන වනචර ලේනම් ඉතින් දරුවොත් වනචර වෙනවා. අනේ ඒ වගේ මේ ඉන්දිය සංවරේ නැත්නම් ඒක සංවර කර ගැනීම, සભ્યත්වගත කර ගැනීම, මහත්ම ගති ඇති කිරීම සහ සදාචාරය කියන එක සමාජ මට්ටමට දාපු ගමන් ඕක අලීම පිළිකාවක් බාටපත් වෙනවා. ඒ වෙනුවට තමන් ඒ ඒ ඉන්දිය සංවරය ඇති කර ගන්නවා කියන එක ඇත්තටම අවංකව උත්සාහ කරන කෙනාට තේරෙන පටන් අර ගන්නවා සිල්පද කඩන කෙනාට වැඩිය ඒක කොච්චර අමාරුද කියලා. අවංක උත්සාහයක් ගතත් ගත්තත් ඒ ඉන්ද්‍රිය සංවරය හරි අමාරුයි. ඒ නිසා උඟාක් වෙලාට කියනවා බිස්නස් කරන්න බෑ බොරු නොකිය. දැන් අද කාලේ ජීවත් වෙන්න බෑ මේ සංවරව ඉන්න කට්ටිය නෝන්ජල් වෙනවා, ඡණ්ඩපරස කට්ටිය දිනනවා. ඒ නිසා අපි ගැහුවක් ගහන්න ඕන, බැන්නොත් බයින්න ඕන, මැරුවොත් මරන්න ඕන කියලා ඉතින් අපි නීති හදාගෙන තියෙනවා. ඉතින් මේ සමාජ මට්ටමේ මේ වගේ සංකර ප්‍රශ්න වගේ තියෙනවා. නමුත් සරුවචනාදී තාමත්ම අහිංසකව නවර්ජන මාර්ගයක් කියලා දීලා තියෙනවා. මේ ඉන්දිය සංවරය වගේ විලල් කරන්න එපා. Taman තුල ඉන්දිය සංවරයක් ඇති කරගන්න හදන එකත් අමාරුයි. අන්නේ ඉන්දිය සංවරයක් ඇති කරන්න නම් යම් කෙනෙක් ළඟ තිබිය යුතු ගුණය තමයි සති සම්පජඤ්ඤය. එහෙම නැත්නම් අසති අසම්පජඤ්ඤ කෙනා තුල ඉන්දිය සංවරය නෙවෙයි දුච්චරිත නැත්නම් ඉන්ද්‍රියන්ගේ අසංවරය තමයි පහළ වෙන්නේ. ඒ හරියට යනකොට ඉතින් අපිට තේරෙනවා බණ එන්න එන්න ගැඹුරු වෙනවා. ඒ වගේම සදාචාරාත්මක වගකීමක් එක එක්කෙනෙකුට යනවා. මේක පිළිබඳව ලස්සන ප්‍රකාශයක් කරලා තිබුණා ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨම ජනනායකයෙක් වෙච්ච නේරුතුමා දේශපාලන නායකයෙක් වශයෙන් එතුමා ඇත්තටම ඉන්දියාවේ ජාතික ධජයට ධර්ම චක්‍රය ඇතුල් කරා අශෝක කුලුණ ඇතුල් කරලා නොසැලෙන විදිහට බුද්ධ ආගමේ ප්‍රධාන ලාංඡන දෙකක් ඉන්දියාවේ ජාතික අනන්‍යතාවය පෙන්වන්න ඇති කරන තරමටම පුළුල් ආબોධයක් තිබුණ නමුත් Hindu භක්තිකයේ බව කවුරුද දන්නේ? එතුමා කියලා තිබුණා බුද්ධ ආගම ගැන මට මේ බුදුහාමුදුරෝ කියන දේ කරන්න පුළුවන් වේද කියලා නම් සාධාරණ සැකයක් තියෙනවා. ඔය කියේ ඉන්දිය සංවරය කරගෙන ඒ වගේම දුස්චරිත වලින් වෙන් වෙලා නීවරණ ධර්ම අයින් කරගෙන එහෙම නැත්නම් අවිද්‍යාව පහ කරගෙන මේක දේශපාලන නායකයෙක් වශයෙන් කියන මේක රටක කරන්න පුළුවන්ද කියන එක නම් මට සාධාරණ සැකයක් තියෙනවා. හැබැයි මට කියන්න පුළුවන් ප්‍රතිඵල පිළිබඳ සැකකරුවට කෙරුවොත් නම් හරියටම හරියනවා කියලා. පොදුවේ කරන්න පුළුවන්ද කියලා සාධාරණ සැකයක් තියෙනවා. මොකද මේක ඇත්තටම බුද්ධ ධර්මයේ මේ හරියට එනකොට කවදාකවත් දෙන්නේ ගැන කතාවක් නැහැ. අපි මෙතන තමයි පටලවාගන්නේ ආගම සහ ධර්ම දෙක අතර. ආගම හැම වෙලාවෙදීම සාමූහික වැඩපිළිවෙලක්, සමාජික වැඩපිළිවෙලක් ඔක්කොටම බෙදාගෙන ඔක්කොටම පතුරවාගෙන කරන්න හදනවා. ඒ කවදාකවත් මේ ආධ්‍යාත්මික ගමනේ මේ සතිය සම්පජාඤ්ඤය පිහිටනකොට ඉන්ජ සංවරය බලනකොට දුස්චරිත ගන්නකොට තමන් මේ හැම සීමා කරගත්තින් එහාට මොන්නම බලයක් අත් ක්‍රියාත්මක කරන්න පටන් අරගත්තොත් අපි අසරණ වෙනවා අපේ බලය ගා දුර්වල වෙනවා අපි කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මෙතෙන් යනකොට අනිවාර්යම එක පුද්ගලික කාරණාවක් බාටපත් වෙනවා. මේ සති සම්පජාඤ්ඤය තමයි ඇත්තටම මේ වගේ භාවනා මධ්‍යස්ථානයක දවස් 10ක් විතර ඉඳගෙන මේ ඉඳගෙන සතිය පිහිටවනවා සක්පම් කරමින් සතිය පිහිටවනවා එදිනදා වැඩවල සතිය පිහිටවනවා කියලා තමයි මේකට අපි නම දෙන්නේ. මේ සතිය පිහිටීම සඳහා කරන නැත්නම් සතිපට්ඨාන භාවනා කියලා අපි මේකට කියනවා. නමුත් මේ දවසේ ආපු භාවන දාන දෙන්න ආපු කට්ටියටත් වඩා මේ දවස් දා ඉන්න කට්ටිය දන්නවා ඒක කොච්චර අමාරුද අපේ හිතට මේ සතිය කියන එක වර්ණගන්න අර්ථකථනයක් දෙන්න ආස්වාද ප්‍රසආස සතිය පවත්තන්න වම දකුණේ සතිය පවත්තන්න කනකොට එනකොට යනකොට බොනකොට සතිය පවත්තන කියන කොච්චර අමාරුද කියලා ඉතින් ඒ නිසා උගදෙනෙක් හිතන්න පුළුවන් මේක සඳහා කළ හැක්කේ කළ යුත්තේ අරණ්‍යගතව භාවනා කරන සංඝයා වහන්සේට පමණයි. අපි ගෙවල් දොරවල අමුදරුවන් රකිමින් දහසකුත් එකක් රාජකාරී කරන නිසා අපිට බෑ කියලා සමහරෙකුට හිත පස්ස ගහන ඉඩ තියෙනවා. ඒ නිසා නමු සරුවචනන්ති කියන මේ සති සම්පජාඤ්ඤය නැත්නම් නැත්නම් අසත්‍ය අසම්පජාඤ්ඤය තියෙනවා නම් ඒකට කෙලිම පහර දෙන්න බැරි නම් ඒකට ආහාර සපේන ඒකට පෝෂණය සපයන පොහොර සපයන අයෝනිසෝ මනසිකාරය නැති කරගන්නේ. අයෝනිසෝමනසිකාරය තමයි මේ සත්‍ය සම්පජාන්නේ නැතිකරන්න හේතු කරන්නේ. ඒ නිසා අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියන දෙක තේරුම් ගැනීම ඉතාමත්ම භාවනා ජීවිතයක සංසාර ගමනේ මේ වට කඩන්ඩ ගොක් උදව් කරනවා. ඒක තියෙන කෙනාට තමයි හුඟක් වෙලාට සත්‍ය සම්පජාන්නේ හරියන්නේ. නමුත් යෝනිසෝ මනසිකාර ආනිසෝ මනසිකාර කියනකොට අපේ ව්‍යවහාර භාෂාවෙන් ගොඩාක් ඈතට ගිහිල්ලා එදිනදා ජීවිතෙන් ගොඩාක් ඈතට ගිහිල්ලා මහා ගැඹුරු ධර්ම කොටස් වලටපත් වෙන නිසා මේ වෙනකොටත් දාන කට්ටිය කට්ටිය නින්දට හිතාගතලා ඇති. දැන් නම් ඉතින් කියලා මේක අහලා වැඩක් නැහැ. දැන් එහාට ඉස්සරහට යන්න හදන ගැඹුරකට කියලා නින්ද යන්න ඉඩ තියෙනවා. ඒක ගැන කිසිම තරහ වෙන්න දෙයක් නැහැ. දාන කට්ටියනේ භාවනා කරන කට්ටියකෙත් ඇති. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. කෙසේ නමුත් ඉතින් අවිජ්ජා සූත්‍රය ගත්ත නිසා මම ඉතින් කියාගෙන යනවා. අවි මේ යෝනිසමනසිකාර අනුසමනසිකාරයේ තීරුම් අරගත්තට පස්සේ ඒක ඉතින් ගැඹුරු නිසා ඒක අමාරුයි ඇත්තටම අමාරුයි. මේකට බුදුහාමුදුරු ඉතාම ලේසි. කාටත් තේන උතරනවා ශ්‍රද්ධාව නැතිකම තමයි එකම හේතුව යෝනිසමනසිකාර නැති වෙන්නේ. මේ ශ්‍රද්ධාව කියන වචනේ අපේ සාමාන්‍ය විවහාරයේ තියෙන එකක්. හැම ආගමකම සාසත් දිට්ඨිය තියෙන හැම ආගමකම පදනම් වෙලා තියෙන සද්ධාවේ නිසා සද්ධාව තියෙනවා නම් ඒ පුද්ගලට යෝනිසමනස්කාරය අයෝනිසමනස්කාරය යෝනිසමනස්කාරට යන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් අනිකුත් ආගම් සහ බුද්ධ ආගමේ තියෙන සද්ධාවේ වෙනස තමයි අනිකුත් ආගම් අයෝනිසමනස්කාරයෙන් පටන් ගන්න අයෝනිසමනස්කාරයෙන් ඉවර වෙනවා. බුද්ධ ආගමේ විතරක් අයෝනිසමනස්කාරයෙන් පටන් ගන්න සද්ධා යෝනිසමනස්කාරයෙන් කෙලවර වෙනවා. අනේ පරිවර්තනයේ වෙන ජීවිතයට අපි කියනවා පස්චිම භවික ජීවිතයක් කියලා. එයා මේ ජීවිතේ කොහොම හරි අඩු ගන්න සෝවන් වෙනවා. යම් කිසි කෙනෙක්ගේ සද්ධාව ආනිසමස්කාරයෙන් පටන් ගත්තට ඒක යෝනිසෝමනස්කාරට හැරුණා නම් ඒ මනුස්සයා මේ ජීවිතේ කෙලවරක් කරගන්නවා යම් ප්‍රමාණයකට. එනිසා අපේ ප්‍රයත්නේ වෙලා තියෙන්නේ අපි ලද්ද ලද් උපන්දාගේ උපන්දා උපංගේම ලැබු මේ සද්ධාව අම්මලා තාත්තා අපට දීපු අපේ සංස්කෘතිය අපට දීපු අපේ ජාති විසින් අපට දීපු මේ අවුරුදු 2600ක් පරණ අපේ ලේවල තියෙන මේ සද්ධාව අයෝනිසමනසකාර පදනමක ඉඳලා යෝනිසමනසකාර පදනමට හරවන එක කවදාකවත් පොදු සටනක් නෙමේ පෞද්ගලික වැඩක්. ඒ නිසා අපි ඇත්තටම සද්ධාව යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ සද්ධාව යම් ප්‍රමාණයක් අපේ ලේවලට බැහැගත්තේ අපේ මේ ක්‍රියාකාරකම් වලට බැසගත්තේ අපි යම් ප්‍රමාණයක් සද්ධර්ම ශ්‍රවණය කරපු නිසායි කියලා සරුවචනාංශය කියනවා. අසත් ධර්ම ශ්‍රවණය කෙරුවා නම් එයාට සද්ධාව වෙනුවට අශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ නිසා සමහරට එකම පවුලේ සමහර අය ධනට පිනට කැමති සමහරු කැමති නැහැ. සද්ධාවන්තයි අසද්ධාවන්තයි. ඒ ඒකට හේතුව ඒ ධර්මය සද්ධර්මයේ වාසයෙන් සද්ධර්ම ශ්‍රවණයට කොහොම කොහොම හරි ශක්ති ප්‍රමාණය වැය කරන කෙනා අර සද්ධාව නැගිටවාගෙන යනවා. නමුත් ප්‍රයෝගයෙන් හෝ ස්වභාවයෙන් අසත් ධර්ම ශ්‍රවණයට බරනම් මේ සද්ධාවත් අර වගේ කාබාසිනියකට වෙනවා. එහෙම නැත්නම් සෝදපාලුවකට ලක් වෙනවා. ඉතින් මේ විදිහට මේ සද්ධර්ම ශ්‍රවණය අසත් ධර්ම ශ්‍රවණය කියන දෙකට අපි පිළිහෙත් යොදවන ගතියට තන්නිකර වග කියන්නේ අපි අසුරු කරන කල්යාණ මිත්‍ය. එහෙම නැත්නම් අපිට උදව් කරන ඒ සත්පුරුෂ ආශ්‍රය. ඒ නිසා සියල්ලටම මුල සියල්ලටම හේතුව අඩුම ලංසුව පටන් ගන්න තැන හැබෑ වෙනස තියෙන මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ සත්පුරුෂ සංසේවණි. එනිසා මුළු බුද්ධ ශාසනයම අපිට කියන්න පුළුවන් පටන් අරගන්නේ සත් කල්යාණ මිත්‍යා දැකපු දවසේ තමයි. කල්යාණ මිත්‍යා ඇසු කරපු දවසේ තමයි. ඉතින් මේ විදිහට පස්සෙන් පස්සෙන් පස්සේ පස්සට ගෙනල්ලා සියලු අවිද්‍යාවට හේතුව අපි මේ ඇසු කරන්නාගේ පරිසරයෙන් අපිට ආපු දෙයක්. කල්යාණ මිත්‍ර හෝ පාප මිත්‍ර සේවනයේ නිසයි වෙන්නේ කියලා සරුවචනාංශයේ මේ ලෝකයේ දැනට පවතින මේ සංකරතාව සහ සංකීර්ණතාවට උත්තර සපේලා දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණොත් පාප මිත්‍ර ආශ්‍රයෙන් අයින් වෙලා ඒ පුද්ගලයාට සද්ධර්මයේ ඇහිීමෙන්ම හිතා ගන්න වෙනවා මෙයා කල්යාණ මිත්‍යක්ද නැද්ද කියලා. යම් කිසි කෙනකින් ඇහෙන්නේ සද්ධර්මයේ නෙවෙයි නම් ඉතින් ඒ කියන්නේ පැහැදිලිවම මේ මිත්‍රයා මිත්‍ර ප්‍රතිරූපකෙක් මිත්‍රික වගේ පෙනී හිටින අමිත්‍රයෙක් සද්ධර්ම ශ්‍රවණය ලැබෙන කෙනා පමණයි නැත්නම් සද්ධර්ම ශ්‍රවණයට උදව් කරන කෙනා පමණයි මෙතන බුදුහාමුදුරුව අපට කල්යාණ මිත්‍යාය නැත්නම් සත්පුරුෂයාය පඬිතයාය කියලා සඳහන් කරන්නේ. ඒ නිසා අපි නිතරම ඇසුරු කරනකොට ධර්මයේ මිනුම් කෝදුවක් කරගෙන තමයි අපිට මනින්න වෙන්නේ. ඒ දෙයින් නිකන් සාමාන්‍ය කට්ටකමට කියලා දෙන්න පුළුවන්. අසත් ධර්මයේ කිව්වත් අසත් පුරුෂයෙක් වුණත් ඒ පුද්ගලයා අයින් කරන බව යාට පේන්න කරන්න එපා. ඒක වහානක දෙයක් වෙන්න ඉඩ තියෙනවා ජීවිතේ. එනිසා යා අයින් කරන්න ඕනේ ඇඟට නොදැනෙන්න. මේ සඳහා තියෙන එකම ක්‍රමේ තමයි සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයට වැඩි වැඩි යෙදෙන්න යෙදෙන්න අසත්පුරුෂයා ඉබේම හැලෙනවා. එහෙම නැතු එයාට කිව්වොත් එමු බාසත්පුරුෂයා ඉඹ මේ සද්ධර්මයේ කියන්නේ නැහැ කියලා ඒක gedette මේ විසගෝර සර්පෙක් ගත්තා වගේ. ඇඟ ඇතුලේ පිළිකාවක් හැදෙනවා. ඒ නිසා කවදාකවත් අසත්පුරුෂයා තේරුම් ගත්තට අසත්පුරුෂයාට එම තේරුම් ගත්ත බවක් පේන්න තියන්න එපා. කතා කරන්නත් යන්න එපා. ඒ විනෝඩ තමන් කියන්න ඕනේ, කරන්න ඕනේ. සද්ධර්මයට නැඹුරු වෙනවා. සත්පුරුෂයන්ට වැඩිපුර වෙලා දෙන එකයි කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණේක අහන්න පටන් අරගත්තොත් තමන්ට පරණ තිබුණු සද්ධාව වැඩි වෙන බව, එහෙම නැත්නම් සද්ධාව තීව්‍ර වෙන බව, ඒ සද්ධාව අනුවම මේ මත් පිට ප්‍රසාද සද්ධා වෙනුවට ඕකප්පන සද්ධාව නම් වූ අඩු ගානේ භාවනා කළ මේ නාම රූප දෙක වෙන් කර ගන්න ගතියකට. එහෙම නැත්නම් මේ සතිය වගේ ධර්ම දැනගෙන අනික්ක වයින්ක වෙන් කරලා හඳුනාගෙන යන ප්‍රමාණයට අර සද්ධාව කොහාට දෝ ගෙනියන ගතියක් එනවා. මෙන්න මේ විදිහට තැනකට යොමු කරන සද්ධාවට අපි කියන්නේ කුසල ඡන්දය කියලා. ඒ සද්ධාවේ ලොකු මේරීමක්. කුසල් ඡන්දය කියන්නේ කරබැලීමේ ආසාව. සද්ධාව කියන එක තාම කරබැලීමේ ආසාවට යොමු කරලා නැහැ. කුසල ඡන්දය කියලා කියන්නේ කරබැලීමේ ආසාවක් තියෙන. ඔය භෞතික විද්‍යාව උගන්වනකොට වේගය සහ ප්‍රවේගය කියලා වචන දෙකක් උගන්වනවා. හරි අමාරුයි ඒක උගන්වන්න. වේගය කියන එක අසංවිධිත වූ ශක්තියක්. ප්‍රවේගය කියන්නේ දිශාගත වෙලා තියෙන. දිශාගත වුණාට පස්සේ ඒක සංවිධානය කරලා අපිට වැඩට ගන්න පුළුවන්. ප්‍රවේගය එකිනෙකා කා කොටා වැටිලා නැස්ති වෙනවා. දිශාගත වෙච්ච වේගයට අපි කියනවා ප්‍රවේගය. සද්ධාව කියලා කියන්නේ අසංවිධිත ශක්තියක්. කුසල ඡන්දය කියලා කියන්නේ දිශාගත වෙච්ච ප්‍රවේගයක්. ඊට පස්සේ මේ මනුස්සයා ඒක දිගේ කාගෙන යනවා. කුසල ඡන්දය ඇති වුණාට පස්සේ යාට ඒක නොකර බෑ. ඒක කරන්න පටන් ගන්නවා සීලය හෝ රාකීන. සමාධි භාවනාව හෝ කරන ප්‍රඥා භාවනාව කරන. ඒ නිසා අපි මේ ජීවිතයේ මේ සද්ධාව එන්නේ එන්නේ එන්නේ කුසල ඡන්දයක් බවට පත් කරගන්න. ඒකටත් අර කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ සද්ධර්ම ශ්‍රවණය තමයි අපිට තියෙන උපකාරය. මෙන්න මේ කුසල ඡන්දේ එන්න පටන් ගන්නකොට මේ අදිමොක්කේ කියලා චෛතසිකයක් එනවා පෙර දක්ම පේන්න පටන් ගන්නවා. සද්ධාවට අදිමොක්කේ උදව් කරන්නේ අදිමොක්කේ කියලා කියන්නේ ඒ තමන් කරන වැඩේ හොඳට පෙර දක්මක් එන්න පටන් ගන්නවා. මේ යන පාර මේ මේ විදිහට අමාරුයි. එන්නේ යාළුව හැලෙනවා. තමන්ගේ ජීවිතේ මොකද්ද හික්මීමකට යොමු කරනවා නමුත් ඒක හරි ඇති බුද්ධ ධූත්මයන් වහන්සේලා ගියේ පාර මේක වෙන්නේ නැති කියලා ඒ පෙරදක්ම එනවා. අන්නේ පෙරදක්ම ආවට පස්සේ තමයි අපි <clears throat> ආධ්‍යාත්මික පිටකොන්දක් ආධ්‍යාත්මික චරිතයක් අපේ ඇතුළට එන්න පටන් ගන්න. එතකන් මට කියන්න කියන්න වෙන්නේ එතකම්ම අපි ත්‍රිසං කිය. මෙතෙන් තමයි මිනිස්සෙක් වෙන්න පටන් ගන්න ආධ්‍යාත්මික පිටකොන්ද හැදිලා දැන් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා දිහාට ගෙනියන්නේ මේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වෙලා අර මේ ජීවිතේ ළඟා කර යුතු මනුස්සාත්මයේ ඉක්මවලා ගිය ඒ ආධ්‍යාත්මික පැත්තට යොමු කරන එක. මේ සමහරු කියනවා මේක වෙන්න අවුරුදු 40 පණින්න ඕනේ කියලා. ඉන්දිය පරිපාකයට එන්න ඕනේ කියලා එතකම්ම අපිට තියෙන්නේ මේ සාමාන්‍ය ලෝකේ කරන ඒ කාමසේවණීය රූප බලන සද්ද බලන ගති තමයි. 40 50 වෙනකොට කෙනෙකුට සාමාන්‍ය තේරෙනවා මේක මේ කටබඩ පුරවන ජීවිතයක් විතරක් නෙවෙයි. ඒක නම් සතා සරුපියත් කරනවා. නමුත් මිනිසෙකුට යමක් ඉතහා ගිහිලා කරන්න පුළුවන් සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. අනේ ඒකට යනකොට මේ සද්ධාව කුසල ඡන්දයක් වෙලා අදිමොක්කයටපත් වෙනවා. මෙන්න මේ විදිහට ආපු සද්ධාව තියෙනවනම් ඒ පුද්ගලයා ඊට පස්සේ කනකොට තෝරලා කන. පණින්දි ඉස්සලා හිතා බලලා පණින්. ඒක තමයි යෝනිසෝමනස්කාරය කියන්නේ. ඊට ඉස්සලා නෑ ඊට ඉස්සලා අහුවෙච්ච වෙලාවේ කාපිරියා මගුල් ගෙදර ගියා වගේ ඉතින් කන්න පටන් ගත්තාම කනවා. රාත්තල් ගාන දන්නේ නෑ. දැන් මෙතන එහෙම නෑ. මෙතෙන්දි කනකොට දන්නවා මේ කාපු දේ තමයි දිරවන්නේ මේක විසනම් අවස වෙනවා හොඳනම් ඕජාවක් ඇඟට ලැබෙනවා. මේ කැම පිළිබඳව එහෙම නැත්නම් ඇසු කරන දේ පිළිබඳව එහෙම නෑම පිළිබඳව නිදාගෙන ඉන්න සෑම දෙයකම රාත්තල් ගන්න තේරෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. මෙච්චරක් මම කාලා තිනවා මගේ බඩේ මෙච්චර බඩ තියෙනවයි කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක යෝනිසෝමනසිකාරය එනකොටම ඇති වෙන වෙනස තමයි මේ අපි කවදාකවත් සදාකාලික හොඳ මිනිස්සු හෝ සදාකාලික නරක මිනිස්සු නෙමෙයි. හොඳ නරක බීමේ හැකියාව අතීතේ වෙනස් කරන්න බෑ. නමුත් ඊගාටන චිත්තක්ෂණ 50ට 50 තියෙනවා. ඕනම කෙනෙකුට. ඒක හරි පැත්තට යොමු කරගත්තොත් අපි යෝනිසමංස්කාරය වෙනවා. පාලනකින් තොරව ගියොත් ස්වභාවයෙන් යන්නේ අයෝනිසමංස්කාරය. ඒ නිසා ඒ සද්ධාවෙන් කොච්චර පෙරදුනත් කොච්චර වැරදුනත් කොච්චර විශාල පිරිසගේ ගර්භයාවට ලක් වුණත් සද්ධාව තියෙන කෙනා කරලා කරලා කරලා අර යෝනිසමංස්කාර පැත්තට හොයා ගන්නවා. එතකොට මේ පුද්ගලට හොඳටම තේරෙනවා මේ හොයාගත්ත නුවණින් සලකා බලන ගතිය තියුණු කරගන්න ඉස්සරහට කොඩි දාගෙන යන්න ජය ලබන්න නම් මේ සිහිනුවන සති සම්පජඤ්ඤය අවශ්‍යයි. වෙන විදිහට කියනවා නම් අර මුල් ಗುಣධර්ම ටික සම්පූර්ණ වෙච්ච නැති කෙනෙකුට සති සම්පජඤ්ඤය ගැන කියලා දුන්නට යාගයක් ආඩම්බරයක් තේරෙන්නේ නැහැ වටහා ගන්නත් අමාරුයි ඒක ගැඹුරුයි කියලා පැත්තකට දාන්න. ඒ නිසා යෝනිසෝ මනස්කාරය කියන නුවණින් සලකා බලන කෙනා තනට එනකොට ඒ පුද්ගලට සති සම්පජඤ්ඤයේ කනට මී පැණිවක් කරෝ වගේ ඒකේ තියෙන ඊටාම ගැඹුර තේරෙන්න පටන් ගන්නවා. අපි ඒක මේ දවස් දෙකකට විතර ඉස්සලා අපි තේරුම් ගත්තා. මුළු ජීවිතයේම අපි ඉස්සරහින් තියාගත යුතු සද්ධාවත්, වීර්යවත්, සමාධියවත්, ප්‍රඥාවත් මේ සතියමයි කියලා. මේක සෑහෙන වෙනසක් ඇති කරන අපේ රුචි අරුචිකම් වල අපේ පෞරුෂත්වයේ ඒක වෙන්නේ හැබැයි අහම්බෙන්. කවදාක හිතපු වෙලාවට හිතපු කෙනකින් හිත ප්‍රමාණයට වෙන්නේ උනොත් උනා. උනොත් හැබැයි වෙනසක් වෙනවා. මෙන්න මේ සති සම්පජඤ්ඤය ඇති වුණා නම් සරුවචනාච අපිට සාහිතික වෙනවා සති සම්පජඤ්ඤම් බික්ක වේ පරිපූර්ණෝ ඉන්ද්‍රිය සංවරම් පරිපූර්ණේති. යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤය කියන සිහි නුවණ කියලා වෙලාව හැටියට අපි මේ සිංහලට දාගන්න වචනේ ගත්තොත් ඒ මනුස්සයා ක්‍රමයෙන් සංගර පුද්ගලෙක් බාටපත් වෙනවා. එනත්තම් එන්නේ එන්නේ එන්නේ ඇහ කන දිව නාසය කය මන කියලා තියෙන මේ ඇහ කන ආදී දේවල් ඉදරම් පාවිච්චි කරනකොට ප්‍රයෝජනේ සලකලා මිස අනුන්ට දුකක් දෙන්න තමන්ට දුකක් දෙන දේවල් කරන්නේ කෙරනකොටම එයා දැන ගන්නවා මේ මේ මට්ටම දැන් සීමා පැනලා තියෙන්නේ මේන් කාට හරි බයක් දුකක් ඇති වෙනවා. ඒ වගේම Tamanටත් ඉස්සරහට බයක් දුකක් ඇති වෙනවා. ඒ නිසා ඉතින් එනකොට ඒක පිළිබඳව නහයට අහන ගතියක්. කරත්තර බැඳගත්තේ කොනා නහයට අහන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර මේ ඉඳුරම් පිනවීමේ පැත්තේ ඉන්න කෙනාට නැත්නම් කාමසුකල්ලි කාණ යෝගේ ඉන්න කෙනාට පේන තියෙන්නේ මේ ලද ජීවිතය මේ වගේ ඒ හිර කරන්න ඕනේ නෑ. ඒක පුළුවන් තරම් හැඟුම් මුදා හැරලා පුළුවන් තරම් ඒ පිනවීම කරන්න ඕනේ කියලා. නමුත් අර යෝන්සමනස කාණෙන් සති සම්පජාඤ්ඤයෙන් ගිය කෙනාට තියෙනවා මෙහෙම අසීමිත ඉඳුරම් පිනවීමම නෙවෙයි manussත්වයේ තියෙන ගැඹීරත්වය. එහෙම නැත්නම් ඒකේ තියෙන විශේෂත්වය මනුෂයාට පුළුවන් යම් කිසි ප්‍රමාණයකට මේක සංවර කරගෙන අනුන්ට තමන්ට දුක් නොදෙන මත්තර දැනට දුක් නොදෙන වැඩ පිළිවෙලකට යන්න. අන්න ඒ සංවරය තමා විසින් තමන්ට පවරා ගත යුතු තමන් මේ ජීවිතයේ මෙතුආකල් ළඟා කරගන්න බැරි වෙච්ච උසස්ම වූ උත්කෘෂ්ඨම වූ සදාචාරය උත්කෘෂ්ඨම වූ manussත්වය උත්කෘෂ්ඨම වූ හැදියාව මේක තුලින් වෙන්නේ මෙන්න මේ එසවීම උසස් කර තබා ගැනීම ආර්යත්වයටපත් වීම කියන එක ඉන්දිය සංවරය වගේ දේවල් වලින් හොඳට කැපිපෙන්න පටන් ගන්නවා ඒ නිසා ඒ බොහෝ දෙනා අර රසලෝලීව රසකාමීව ඉඳුරම් පිනවීමට ගියාට සති සම්පජඤ්ඤේ ඉන්න එක්කනා Taman දැනගන්නවා මෙතන සංවරයක් අවශ්‍යයි කියලා. ඒ සංවරය නිසා Taman වැඩි වැඩියෙන් සද්ධර්මයේ දිහාට වැඩි වැඩියෙන් සත්පුරුෂයන් දිහාට වැඩි වැඩියෙන් සද්ධාව දිහාට වැඩි වැඩියෙන් යෝනිසමංස්කාරට සති සම්පජඤ්ඤයට යනවා. ජා ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ඉන්දිය සංවරයේ සඳහා. නමුත් ඒක තටමලා ගන්න බෑ. කවුරු කිව්වට ගන්න බෑ. සති සම්පජඤ්ඤයෙන්ම නැවත නැවත මතක් කරලා දෙන්න එහෙම නැති කෙනාට සාම සති සම්පජඤ්ඤය දන්නේත් නැහැ, දැකලත් නැති කෙනාට මොන්න තරම් ආණ්ඩුවේ නීති ක්‍රියාත්මක කරවත් පොලිසියෙන් ආවත් හිරේ විලංගුවේ දැම්මත් දඩුවම් කරත් ಗುಣ විශේෂයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒක නිසා ඔය පවතින නීති පද්ධතියෙන් ඒක සාමාන්‍ය රටේ ඉතින් සදාචාරයට අවශ්‍ය ඇති. කවදාකවත් ඒ පුද්ගලයා පිළිබඳව වෙනසක් ඇති වෙන්නේ නැහැ. වෙනසක් ඇති වෙන්න නම් ඒ පුද්ගලයා තේරුම් අරගන්න ඕනේ මේ ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. ඉන්ද්‍රිය සංවර සඳහා සති සම්පජන්‍ය අවශ්‍යයි. අද මම ඉස්සරහින් කියාගත්තේ ඉන්ද්‍රිය සංවරම් පරිපූර්ණෝ ත්‍රිවිධ සුචරිතානි පරිපූර්ණති කියලා. ඉන්ද්‍රිය සංවරයේ තිබුණොත් පමණක් ඒ පුද්ගලයාගේ සුචරිතවත් කෙනෙක් පාඩපත් වෙනවා. කය වචන හිත චරිතවත් සුචරිතවත් වෙනවා. ඉඳුරන් පිනවීම සහ ඉඳුරන් සංවරය කියන එක තමයි මේකෙදි වෙනස. එතකොට ඉඳුරන් පිනවීමට අපි සමහර වෙලාවට මේ කාමසුකල්ලිකාණු යෝගය කියලත් වචනයක් දානවා. කාමසුකේ ඇලී ගත කරනවා ඉඳුරන් පිනවීම ගැන තකන්නේ නැහැ. සදාචාරාත්මක වගකීමක් නැහැ. අසීමිතව ඒ කාමසුකේ ඇලී ගත කරනවා. සමහරු ඉඳුරන් සංවර කර ගැනීම ඕනට වැඩිය දැඩිශේ කරන්න ගිහිල්ලා අත්කිලමතාන යෝගයට වැඩෙනවා. සර්වචනාංශේ හාපුරාවට ශ්‍රී මුඛේ විවෘත කළ කෙව පළවෙනිම වචනේ තියෙන්නේ ද්වේමේ භික්කවේ පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමේසු කල්ලිකා යෝගෝ අත්කිලමතාන යෝගෝ. මහණී මේ පැවිද්දට නැත්නම් මේ ශාසනයට වන් කෙනෙක් ඉස්සල්ලාම මේ අන්ත දෙක අතරින්. ඒ නිසා කාම ඉඳුරන් පිනවීම හෝ ඉඳුරන් දැඩිටියට ඇවීම. එහෙම නැත්නම් අත්ත කිලමත ආත්මික ක්ලමතේ කරන වැඩ, ක්ලාන්ත කරන වැඩ කරන්න එපා. මේ දෙක මැදින් තමයි ඉන්දිය සංවරය යන්නේ. අන්නේ ඉන්දිය සංවරය යන්න යන්න යන්න මේ පුද්ගලයාගේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා සහ මානසික ක්‍රියාවල සුචරිතවත් බවක්, චරිතවත් බවක් එන්න පටන් ගන්නවා. දුස්චරිත කියන කාය දුස්චරිත, වචී දුස්චරිත කරන්න බැරි අභව්‍යතාවයකට මේ පුද්ගලයාපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක කවදානම් මේ දියුණු නැයි සම්මත ලෝකේ තේරුම් ගනිද කියලා හිතන්න අමාරුයි මට නම් පේන්නේ ඒක වෙන්න ඇති දෙයක් වගේ පේන තියෙන්නේ. ඒ මොකද අද ලෝකේ දියුණු වෙන්න වෙන්න වෙන්න මිනිස්සයා මේ ඉඳුරම් පිනවීමේ දිහාවට තමයි සම්පූර්ණ තල්ලුව තියෙන්නේ. අපේ ලංකාවින තකතිරුවොත් ඒකම අල්ලගෙන ඒක පොවන්න හදනවා මේ හැදෙන පොඩි දරුවන්. ඉඳුරම් පිනවනවනම් යටිතල පහසුකම් තියෙනවනම් sannivedanaye වැඩි නම් අපි දියුණුයි කියලා හිතාගන්න. අච්චර අර බටේර ලෝකේ ඒවා ලබලා කෙලසිලා ඒ වගේ මේ පරිසර දූෂණය වෙලා පාරිභෝගිකත්වයටපත් වෙලා චිත්ත දූෂණ වෙලා රූකඩ බවටපත් වෙලා මිනිස්සු ඉඳද්දි අපිත් අර තාම වේගෙන් යන්න හදනවා මේ ඉඳුරම් පිනවීමෙන් මේ ලෝකේ දියුණු කරන්න පුළුවන් වෙයි. ඇත්තටම කියනවා නම් ලෝකේ නම් දියුණුවේ සංසාර නම් දියුණු වෙයි. නමුත් මේ නිවන පැත්තට අවබෝධයක් ගන්න නම් මේ සංවරය තමයි අවශ්‍ය කරන්නේ. නමුත් ඒකෙදි තුඟව දෙනකොට පෞද්ගලික මට්ටමේ හෝ සතියක් පුරුදු කරපු කෙනා සතියක් කියලා කියන සුම දවස් හතක් නෙවෙයි මේ සති චෛතසිකය. පුරුදු කරපු එකනට තේරෙන්න පටන් අර ගන්නවා. තේරෙන්නේ නැතිකම ඉන්න පටන් අර ගන්නවා කොහොමද මේ සතිය පවත්තලා සීලය සීලය හැදෙන්නේ කියලා. මේ කාය දුස්චරිත වචී දුස්චරිත වලින් වෙන් වෙලා කාය සුචරිත වචී සුචරිත කියන්නේ සීලෙනේ. නිසා සතියෙන් ඉන්න කෙනෙකුට කොහොමද සීලෙ එන්නේ කියන එක. මේක කොච්චර පටලවාගෙන තියනවද කියලා කියනවනම් මම එදත් මතක් කරේ එහෙමයි. සතිය වඩන්න නම් සීලෙ තියෙන්න ඕන කියන තරමට අපි තමාර වෙලාවට පටලවාගෙන තියෙනවා. තියෙනවනම් හොඳයි ඒක ඇති කිසි දෝෂයක් නැත්තේ නෑ සීලෙ තියෙනවනම් සීලාචාරයි. සීලෙ තියෙනවනම් හික්මිලා. සීල තියෙනවා නම් සීතලයි. එවන් සත්‍යය වඩන්න පුළුවන්. නමුත් මේ සූත්‍රයේදී සරුවචනාංශේ පැහැදිලිවම සඳහන් කරනවා දැනට බැලූ බැල්මට යාළඟ ඉන්දිය සංවරේ නැති වුණාට බැලූ බැල්මට දුස්චරිත තිබුණාට සතිය වඩන්න පුළුවන්කම තියෙන්න ඉඩ තියෙනවා. මොකද මිනිස්සෙක් ඉඳලා. අන්න ඒ ඉඩෙන්, අන්න ඒ පැලිරෙන් අපි ඕ සුචරිත ජීවිතය පැත්තක, සීල ජීවිතය පැත්තක පුළුවන් නම් බලන්න මේ සතිය පොඩ්ඩක් පුළුවන් පුළුවන් වෙලාව කරන්න කියලා උනන්දු කරනව නම් ඒක තියෙනවා විශාල මේ සරුවචනාංශිකේ තියෙන අර මහා කරුණාවේ ගුණය. ඔය සදාචාරාත්මක වාදීන තමයි යෝග කරගන්න බැරිලා කියන්නේ. සදාචාරාත්මක වාදී එන්නකොටම මිනිස්යා දෙයා බලන්නේ එයාගේ මේ චර්යාව, සීලය, එනතන් ඉන්දිය සංවරය පිළිබඳ බලලා කියන නෑ නෝ ඔයගොල්ලෝ සුදුසු නෑ ඔයගොල්ලන් සීල රැක මේ සති සම්පජාඤ්ඤය නැත්තම් සතිපට්ඨානෙ කැමති නැහැ කියන. ඒක ඉතින් අර මේ ਸਰුවචනාංශය සඳහන් කරලා තියෙනවා අතේ තුවාල නැත්තම් වසහත ගෑවට කමක් නැහැ කියන. අතේ තුවාල තියෙන කෙනාට විතරයි වසට අත දාපු ගමන් විස වදින්නේ. ඒක නිසා පාණී නම් මේ වනේනාස්ස විසංන අන්වේටි කියලා සරුවචන සඳහන් කරනවා. ඒ නිසා තමන් හොඳට දන්නවනම් මේ ශිල්පේ එයා දන්නවා අසංවර වුණා, තුස්සීල වුණා, සතිය පිහිටවන්න එකඟ නම් නැත්නම් සතිය කියන එක ඉගෙන ගන්න උනන්දුවක් තියෙනවා නම් අනේ මනුස්සයා නුසුදුසෙක් කරන්න එපා. අනේ මනුස්සයා සමාජයෙන් බැහැර කරන්න එපා. ඒ මාසෙ පුළුවන් විදියට දුස්චරිත සහ ඉන්දිය සංවරේ නැති වුණත් ඒ සතිය වඩන්න තියෙන අවස්ථාව දුන්නොත් ඒ මනුස්සයා විතරයි ඇත්තටම සාසනෙන් වැඩියෙන්ම වැඩ ගන්න මිනිහා වෙන්නේ. ඉතින් මේක හුඟක් වෙලාට කියන්න ගියාම හුඟක් වෙලාට මගේ බණ හුඟක් විරසක වෙන තැන් එනවා මම මෙච්චර මේ ගැන කියන්නේ මට වෙච්චි සංගතියේ හින්දා මට බැරි වෙලා හරි මට අවුරුදු 25 දී හරි 24 දී කවුරු හරි සුචරිත වෙන්න ගියා නම් කම්මුල අත ගන්නවා මම ඒලා උඹට මොකටද මම සුචරිත වෙච්චාන් දුස්චරිත වෙච්චා කියන වගේ උල් වෙච්ච කටක් මට දුන්නා ඉතින් යා කිව්වොත් එම අපාය යනවා කියලා උඹ නෙවෙයි යන්නේ මමනේ උඹනේ කහිරපන් ඒක මම බලා ගන්න මොන්නම තාලකින්වත් මට කවුරු හරි කියලා කිව්වට මම මෙහෙම ඒ අයින් කරගෙන ඒ කියන්නේ ඒ ඔලොමලකම මම කියන්නේ මේක හොඳ ගතියක් කියලා. එහෙම තියෙද්දි මට අර අහම්බෙන් හම්බෙච්ච ධම්මික හම්දුව කිව්වේ ඕක තිබිච්චාවයි. ඔබ බෞද්ධයෙක් නම් ඔබ සතිය වඩපන්. මම පැහැදිලිවම කිව්වා ස්වාමීන් වහන්සේ සුචරිතවත් නෑ මම. මම මේ ඉන්දිය සංවරය පිළිබඳව කිසිසේත්ම චාරයක් තිබුණේ නෑ. අම්මු ගිහියා. මේ සතිය වඩන්න බෑයි කියලා. ඒ ශාන්තික ඕනෝක තමයි උඹේ තියෙන ඔලොමොට්ටලකම. බුදුහාමුදුරුවෝ සතිය වඩන්න සුසුසුකම් ඉල්ලන්නේ නැහැ. සතියවඩන්න සුසුකම් ඉල්ලන්නේ නැහැ. ඉතින් මං හරියට වාද කරා ඔබ වහන්සේ මේ මොකද්ද මේ මම උපත්ති බුද්ධාංකාරය ඔබ වහන්සේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා අපිට බුද්ධාගම ගන්නන්න එනවාද? අපි දන්නේ බුද්ධාගම අපේ අයිතික බුද්ධාගම තියෙන්නේ මොනවද කියන්නේ. ඊට පස්සේ කිව්වා ඔක තමයි උඹලා වගේ මිනිසුන්ට කියලා වැඩක් නැහැ. කලෙ මුණින් නමලා තීති වතුර වැක්කිරුවට කලියට වතුර යන්නේ නැහැ. අවුරුදු 7-8ක් ගිය බව නම් හැබෑව. නමුත් ඒ සතිය කරගෙන යනකොට පුදුමයි පින්වත්නි ඒ ඉන්දිය සංවරය සහ සීලේ වැඩෙන හැටි. ඒවා ධර්මතා. මම දැන් කියන්නේ මම සංවර මිනිහෙක් කියලා. ඒක නෙමෙයි මම කියන්නේ. දැන් සිල්ලන්තයි කියන්නත් නෙමෙයි මම මේ හදාන්නේ. නමුත් මට තේරෙනවා පොඩි වෙනසක් වෙලා තියෙනවා. අඩු ගන්න සංවර වේයන් කියලා කියන්න හරි පුළුවන් ඉස්සර මෛත්‍රී කියනවා මම තමයි ඒකට විරුද්ධ වෙන්නේ. ආනේ වෙනස ඇති කරන මේ සතිය ඇති කරගෙන යම් කිසි කෙනෙකුට අපි ඊයේ කිව්වා වගේ ඉන්දිය සංවරය කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා ඇත්තටම මේ මනුස්ස මනසේ තියෙන ප්‍රධාන ප්‍රශ්නට අත තියෙනවා. මම නැවතත් ටිකක් මතක් කරනවා ඊයේ බණ ආපු අයටත් ප්‍රයෝජනෙ පිණිස මතක් කිරීම පිණිස නැත්නම් අලුතෙන් බණ අහන අයටත් මේ මොකක්දයි මේ සරුවච්චන් වහන්සේ මේ කියන ඉන්දිය සංවරය කියන්නේ කියලා මතක් කරලා බලනකොට එක සූත්‍රයක සරුවච්චන්සේ සඳහන් කරලා තියෙනවා ඊයේ මං කියව පාඨය චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාප මේක පොදු ප්‍රකාශනයක් සරුවචනanse කරන්නේ ඇහැට රූපයක් දැකපුවාම මේ දැකපු රූපේ මනාපයයි නැත්නම් මනාප රූපයක් දැක්කේ එනතන දැකපු දේ අමනාපයි අසුබයක් දුමංගලයක් කියලා එහෙම නැත්නම් මේ මනාපමනාප නැති මදහත් තත්ත්වේ ඒකට මනාපමනාප කියන පදේ පාවිච්චි කරනවා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං මේ ප්‍රකාශය දිහා මේ ප්‍රකාශය පොඩ්ඩක් විග්‍රහ කරලා බලනකොට ඇහැට රූපයක් හමු වෙනවා කියලා කියන්නේ ඒකට දෙමළෙන් කියන වචනය සිංහල කරලා තියෙනවා මුලිච්ච වෙනවායි කියලා. ඇහැට රූපයක් මුලිච්ච වෙනවා. අපි උදේ පාන්දර ගමනක් යනකොට පින්ඩ පාත යන හාමුදුර කෙනෙක් හම්බ වෙනවා. මේ සංඝයා වහන්සේ නමක් දකින්නක උදේපාන්තර මුස්පෙන්තුවක් කියලා ඉතින් සාමාන්‍ය රටේ තියෙනවා ප්‍රකාශනය. දැනීමක් තියෙනවා සංඝයා දැක්කොත් ගමන හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා දකින්නකොටම අමනාපයක් පහළුණයි කියලා හිතමු. ඉතින් මේ වගේ සිද්ධ නැත්තම් ලස්සන බබෙක් මලක් දැක්කා. දකින්නට එයාට මනාපයක් පහළ වුණා. මේ වගේ සිද්ධියක් ගත්තාම ඒ සංඝ රූපේ සංඝ මිනිස්සෙගේ ඇහැට ගැලෙන එක මුලිච්ච වෙනවා කියන එක පිටින් ඇවිල්ලා ඇහැට වදින වර්ණ රූපයක්. ඉතින් දැකපු රූපේ මතින් අමනාපේ පහළ වීම ඇතුලෙන් පිටතට යන එක. හිතෙන් එළියට වක් කරන එක. එහෙම නැත්නම් පුංචි බබෙක් මලක් දැකලා එයා දැකලා මනාප හිතක් පහළ කරගන්නවා. එතකොට ඒ රූපේ ඇවිල්ලා බබාගේ ඇහි වදින එක පිටින් තියෙන වර්ණ රූපයක් ඇවිල්ලා චක්කු විඥාණයට නැත්නම් චක්කු ප්‍රසාදයට වැදලා චක්කු විඥාණය පහළ වීමයි වෙන්නේ. නමුත් ඒත් එක මේ බබාගේ මල දිහාවට ඇති වෙන මනාපය ඒ බබා විශ්ින් ඇති කරන එක. මෙන්න මේ විදිහට මේ ඇතුලෙන් පිටතට එන එක සහ පිටින් ඇතුලට යන දෙක වෙන් කරලා හඳුනා ගන්නවා කියන එක ලේසි නෑ. ඒ තියා කොච්චර හරි ආස්වාසේ වශයෙන් හුස්ම ඇතුල් වෙන පාරයි පිට වෙන පාරයි අතර වෙනසවත් අඳුර ගන්න අපිට අමාරුයි. නිසා භාවනා කරනකොට ආනපන සතිය කියනකොට සතිය උගන්නනකොට කියන හොඳට පట్టල වාඩි වෙලා හොඳට හරි පරි ගැහිලා. ඔහොම සහැල්ලුව කය තැම්පත් කරගෙන ඒ හුස්මට මේ බලාගෙන ඉන්නකොට ඉන්න ඉඳගෙන ඉන්න තැම්පත් වෙලා ඉන්න ඉරියව දිහා බලනකොට සමහර විටක හුස්ම පේන්න පටන් ගන්නවා. එහෙමනම් මේ හුස්ම දිහා හොඳට බලන්නේ කියලා. ඉති සමහර වෙලාවල බල්ලාවිල කියන ඇත්තටම මට දැන් හිතවිලි එන්නේ නැහැ, සද්ද නැහැ, වේදන නැහැ. හොඳට හුස්ම පේනවායි කියලා. ඒකට ගුරුවරයා අහනවා මේ බලාන ඉන්නකොට හුස්ම මේ ඇතුල් වෙන හුස්මයි මේ පිට වෙන හුස්මයි කියලා දෙක වෙන් කරන්න පුළුවන්. හුඟ දෙනෙක් ඔළුව හොල්ලලා කියන පුළුවන් කියලා. මොකද්ද වෙනස කියලා අහපුවාම ඔන්න 탁ු මුක් වෙනවා. ඇතුළේ හුස්මයි පිටේ හුස්මයි දකින්න බෑ. ඒතකොට සමහරු කියනවා මට පිරිමැදීමක් වැටේනවා. ට හැපීමක් වැටේනවා. එතකොට ඇහුවොත් මේ ඇතුළට යන හැපීමයි හුස්ම ඇතුළට ගන්නකොට ආස්වාස් කරනකොට පීරාගෙන ඇතුල් වෙන ගතියයි ඊටසේ ප්‍රස්වාසයේදී පිට ඇතුළේ තිබුණ එක පිටතට එන එක අතර වෙනසක් රස වෙනසක් දැනීම් වෙනසක් තියනවාද කියලා බලන කොච්චර සියුම් ප්‍රශ්නයක්ද කොච්චර අමාරුද උත්තරේ ගන්න. මේ රූප ධර්මයක් වශයෙන් වායෝ පොට්ටබ්බ ධාතුව නාසයේ තියෙන මේ කාය ප්‍රසාදයේ පීරගෙන පිහගෙන පුරවාගෙන ඇතුළට පිරිමදිනවා. එතකොටත් පිරිමැදීම තමයි හැපීම තමයි. ඊට පස්සේ වාතයේ බාහිරයට පිරිමැදගෙන එළියට යනවා. මේ දෙක අතර වෙනස අල්ලන්න හරි අමාරුයි. නමුත් එතෙන්න යන කම්ම ගුරුවරයා කියනවා කමන්නේ වෙනුන් නැති කමන්නේ හිත පිට යන්නේ නැති එක හොඳයි. පුළුවන් නම් ඇතුළේ නෝස් බලන්න පිටින් නෝස් බලන්න කියලා. ඉතින් ඒක කරලා වෙලා අපි හිතමු මේ යෝගාවචරය දවස් 3-4කට පස්සේ හරි මේ ඇතුළේ හුස්ම සීතලයි පිටේ හුස්ම රස්නියයි ඇතුළේ හුස්ම කොටයි පිටේ හුස්ම දිගයි ඇතුළේ හුස්ම දිගයි පිටේ හුස්ම කොටයි ඇතුළේ හුස්ම රැලි තරංග මාලා නගමින් යනවා පිටේ හුස්ම ඉක්කානට යනවා කියලා මොන මොනව හරි ටිකක් ඇල්ලුවයි කියලා. මේක පුංචි වටිනාකමක් නෙවෙයි. මේ මේ මේ දෙකේ වෙනස එකම ගේට්ටුවේ මුරකාරයා ඉඳගෙන මේ ඇතුළට යන වාහන මේ පිටවෙතට යන වාහන කියලා ඉරි දෙකක ලියනවයි කියලා හිතන්න. එහෙම නැතුව යන්නේන වාහන ඇතුළේ පිට වෙන කොළම් දෙකේ නැතුව දැම්මොත් අපිට හොයන්න හම්බෙන්න ගිය වාහන ඔක්කොම ආවද කියලා. දවසක් මිනිස්සෙක් මේ කුකුල් පාම් එකක් දැම්මා. පාම දාලිවරලා ඉතින් හරියට ගණන් හිලව් දාලා ඒකී කිලියක් දවස් 300ට පාට බිත්තර කීයක් දානවා. එහෙම නැත්නම් කිකිලි පැටස් කිකිලි සීදිනෙක් හිටියොත් දවස බිත්තර කීයක් කරනද කියලා ඉතින් ඔක්කොම ගණන් හිලව් කරන යාකම හදිසියේ යාට සුමානක විතර පිට යන්න උනාට පස්සේ ආ වැඩ කාර්යයක් කරන්න කිව්වලු හැම බිත්තරයකම දිනේ ලියන්නේ කියලා. දවස් හතක් ආවට පස්සේ බලනකොට හැම එකෙම අද අද අද අද කියලා. ඔක්කොම වැඩි හරියට කරලා තියෙනවා. ඔක්කොම රිසර්ච් එක ඉවරයි. ඒක තමයි ආස්වාද ප්‍රසවාසයේ වැටෙනවා තමයි, හැපෙනවා තමයි, පිරිමැදීමකුත් තමයි. ඇතුල් වෙන පිරිමැදීම මේකයි, පිට වෙන පිරිමැදීම මේකයි කියලා වෙන් කරගන්න බැරි නම් ඇත්තටම අවංක සේවකයාගේ වැඩේ වෙලා තියෙන නමුත් රිසර්ච් එක කරන්න බෑ. මම මේක මේ ගෙනියන දැන් ටිකක් ඉස්සරහට රූපයක් දකිනකොට බාහිර වර්ණ රූපේ ඇවිල්ලා ඇහැට වදින එක පිටින් ඇතුළට වදින දේ. ඒ සඳහා පහළ වෙන මේ මනාපය ඇතුලෙන් පිටතට යන දේ. ওই දෙක අතර වෙනස අපි මූලධර්ම වශයෙන් නම් ඔක්කොම පිළිගන්නවා. නමුත් මේ දෙක කඩාගත්ත දවස ගැන පොඩ්ඩක් හිතන්න. රූපයක් දකිනකොටම ඒ වෙනකොට පහළ වෙන මනාපමනාපය මේ බුදු වචන නෑවුවා නම් ආනාපානයේ වෙනස අල්ලගත්තේ නැත්නම් සුතමේ ඥානේ නැත්නම් ලෑස්තිලා ගියේ නැත්නම් අපි දන්නේ රූපය නිසා මනාපයක් පහළ වෙනවා. රූපේ නිසා අමනාපය පහළ නිසා රූපෙයි අමනාපේ දෙකම එක පැකට් එකේ තිබ්බ කියලා අපි හිතන්නේ. උසාරුවචනාංශ කියන සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙකක් තියෙන රූපේ කියන එක වර්ණ රූපේ කියන එක ඒක කහ පාට නිල් පාට එහෙම නැත්නම් විවිධ හැඩතල සහිතව පිටින් ඇවිල්ලා හැටවාදී. ඒ දකින්නකොට මනාපමනාප දෙක අපි මේ ඇතුලේ තියෙන මල්ලෙන් එළියට යන. මේ දෙක ගියේ නැත්නම් දැකීමක් සිද්ධ වෙන්නේ නැහැ. දෙකීමක් සිද්ධ වෙන හැම වෙලාවෙම අත්පුඩියක් ගන්නකොට එක අතක් ගිහලා අනික අතේ වදිනවා වගේ මනාපමනාප දෙක නැත්තම් අපි ඒක නොදැක්කා හා සමානයි. මනාපමනාප සහිතව දකින හැම දෙයක්ම අපිට මොකක්දෝ කරනවා. එක්ක රාගය ඇති කරන එක ද්වේෂය ඇති කරන. මනාපමනාප දෙකට අහුවෙන්නේ නැති රූප අපිට මොහේ වෙනවා. අපි මතකෙ හිටින්නෙත් නෑ අපිට මතක් කරුවට එන්නෙත් නෑ මොකද ඒකෙන් කුප්පලා නෑ අපි. මෙන්න මේ මනාප අමනාප දෙකෙන් මේ ඉන්දිය සංවරය කියලා කියන්නේ පිටින් එන රූප පාලනය කිරීම නෙවෙයි ඇතුලින් යන මනාපමනාප දෙක සංවර කිරීමයි. මේක බග කියන්න පුළුවන්. මේකට Tamanට වග වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අත්‍යවශ්‍යම දේ තමයි මේ ගනුදෙනුවේදී ඇතුලෙන් පිටතට එන එකයි පිටින් ඇතුලට යන එකයි අතර මේ පුංචි පැලිර. පුංචි වෙනස ඇති කරගන්න ඕනේ. ඉතින් ඒක සඳහා මේ චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං කියලා දේශනා විලාසයේ තිබුණට මේ වැඩේ ඇහි සිදු වෙනකොට අපි හරීම අනාතයි. ඒ මොකද ඇහැ ඊටාත්ම සූක්ෂමව ඊටාත්ම යොසුලුව විශාල වැඩ කොටසක් එක චිත්තක්ෂණයක කරනවා. සර්වඥාන්සේ සාරාංශක කල්පලක්ෂයක් කර මේ පරිශ්‍රණයේදී දැකලා තියෙනවා අසංවිස අසංවර වූ අසංවිදිත වූ ඇහැ තමයි ජීවිතේට වැඩියෙන්ම කෙලස් උපදවන්නේ. අපි කොච්චර කෙලස් වලට කැමැතිද කියනවනම් ඇස් දෙක නැති ජීවිතේ මලහා සමානයි අපට. එනිසා අපි ආදර කරන දේවල් වලට කියන්නේ මම ඇහි බබා වගේ රකින්නවා කියලා. මගේ ඇහැ වගේ කියලා කියනවා. මොකද ඒ තරම් උපදින තා කෙලස් වැඩි හරියක්ම උපදින්නේ ඇහි. ඒ නිසා හරි අමාරුයි පාලනය කරපු නැති හිතකට මොකද්ද කියන්නේ මේ සංවර වෙච්ච නැති භාවනා කරෝ හිතකට හරි අමාරුයි ඇහැ පාලනය කරන්න. නමුත් ඊට සාපේක්ෂව සරුවචන සඳහන් කරලා තියෙනවා කන ඊට වැඩිය ටිකක් හිමීට වැඩ කරන්න නිසා අල්ලන්න පුළුවන්. නාසය ඊටත් වැඩිය හිමීට වැඩ කරන්න අල්ලන්න පුළුවන්. දිව ඊටත් වැඩිය හිමීට වැඩ කරන්න අල්ලන්න පුළුවන්. කය තමයි හිමීටම වැඩ කරන එක. ඒ නිසා කායानुපස්සනාව ආධුනිකයට ඉස්සරහින්ම තියලා තියෙනවා. මේකෙදිත් දරුවචන්ස බොහෝම සූක්ෂම බොහෝම ප්‍රයෝගශීලීව මේ ආස්වාද ප්‍රසාද දෙක හඳුන්ලා දෙනවා ආස්වාද ප්‍රසාද දෙක ස්වභාවයෙන්ම මනාපමනා පහල කරවන්නේ නැත්නම් ආස්වාද ප්‍රසාද දෙක උදාසීන අරමුණක් ඉතින් උදාසීන අරමුණක කරන්න හිත දෙන්නේ ඇයි මම මේ හුස්ම දිහා බලන්නේ මොකද්ද මේකෙන් හම්බෙන ලාභය කියලා ප්‍රතික්ෂේප කරනවා වෙන විදිහකට කියනවා නම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් කියන එකේ කය අල්ලගත්තට කයෙත් මනාපේ පහළ වෙන වෙලාවේ නුපුණු මනසට අල්ලන්න අමාරුයි. අමනාපේ පහළ වෙන අල්ලන්නත් අමාරුයි. පුළුවන් වෙන්නේ මනාපමනාප නැති වෙලාව අල්ලන්න තමයි. නමුත් මේකට හිත නමනවයි කියන එක අදහනවයි කියන එක හරිම අමාරුයි. ඕම හරි කරලා අපි හිතමු ඔය ආස්වාස ප්‍රසවාසයේ කීකරු කරලා අපි ඩිංගිත්තක් සතිය ඇති කරගත්තයි කිය. ටිකක් සතිය ඇති කරගත්තයි කිය. ඒ සතිය ඇති කරගත්තට පස්සේ අපි සක්මන්ට දාලා සක්මනේ රූපත් පේන ගමන් සද්දත් අහන ගමන් පුළුවන් ද බලනවා අර අර සත්‍ය සමාධියේ පරියන්කේ ගත්ත සත්‍ය සමාධිය සක්මනේදී හැලහැප්පිලි මැද ගෙනියන. ගෙනිනකොට අර සත්‍ය සමාධිය තව ටිකක් බාධක රූප බලමින් සද්ද අහමින් අර සතිය පවත්තන්න හදනකොට මේ සතියට වැඩෙන්න අතීතු අතුයිටි විහිදි වැඩෙන්න මල් පිපෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ ලැබෙන හැම වෙලාවකම යෝගාවචරය චර්චුරු ගන්නවා මගේ භාවනාව කැඩුනා, මට සද්ද ඇති වුණා, මට රූප පෙනුණා, ළඟගෙන ඉන්න කෙනා කෑස්සා, මම භාවනා කරනකොට අරක වුණා මේක වුණායි කියලා හැම වෙලාවෙම හිතන්නේ මේක බාධාවක්, කරදරයක්, කංකටොල්ලක් කියලා. නමුත් සරුවචනාංශ මේ පරිශ්‍රණයේ සඳහා දීලා තියෙන ප්‍රශ්න පත්‍රයක් විතරයි මේ. නැත්තම් අභියෝගයක් විතරයි. දක්ෂ යෝගාචරය තේරුම් ගන්න ඕනේ මේ පරියන්කේදී ඇති කරගන්න සතිය මේ විවිධ අරමුණු මැද කරගෙන යන්න හදනකොට සක්මන් කරගෙන ඉන්න එකනට රූප බලන්න වැඩි මනාපයක් පහළ වෙනවා කකුල් දෙක බලනකොට වැඩි. එහෙම නැත්නම් රූපත් එක්ක බලනකොට කකුල බලන්න වැඩි අමනාපයක් පහළ වෙනවා. මෙන්න මේක තේරුම් අරගෙන මේ අවස්ථාවේදී මේ වැඩේට තියෙන මනාපමනාප දෙක එහෙම නැත්නම් මනාපමනාප නැති తত্ত্বය හරියට තේරුම් අරගත්තොත් ඒ පුද්ගලයා දිනන්නේ කලින් ලෑස්තිලා ගියොත් තමයි. ඒ වගේම මේකයි මධ්‍යම ප්‍රතිපදා මේකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ගඟ දිගේ ඉහළට පීනන්නා වගේ වැඩක් කරන්න කියලා. මේකයි මේ සියලු වැඩ බහාතබලා සියලු නෑයින් බහාතබලා සියලු වස්තුව බහාතබලා අවිල කරන්න කියලා. මේ මනාපාවත් අමනාපාවත් මේ දෙකෙන්ම වෙන්නේ ඉන්දිය සංවරය පිළිබඳව විශේෂ ඉදිරි ගමනකටයි මම මේ යන්න හදන නිසා මේක වෙහෙසමයි. මොකද ඉන්දියන් පිනවීම සඳහා සංසාරේ නොදන්නා කාලයක් හිත හදා හදා ආපු මම කොහොමද මේ ඉන්ද්‍රිය සංවරය කරගන්නේ? කැලිය අවුරුදු ගාණක් කුළු වෙච්ච මීමෙක් කොහොමද ගමට ගෙනලා බැඳලා පස්සේ හීල කරගන්නේ? අමාරුයි. නමුත් මේ කරන මනුස්සයාට අපි වඳිනවා. යෝගාවචරයක් වුණත් භික්ෂුන් වහන්සේ වුණත් මේ දෙයට වඳින්න වටිනා මොකද සංසාර කරපු නැති පරිශ්‍රණයක් මේ කරන්නේ. ඉතින් ඊට පස්සේ මේ මනුස්සයා එම රූප බලලා බැලුවත් සක්මන කඩාගෙන රූප පේන්න පටන් ගන්නවා. සක්මන කඩාගෙන සද්ද ඇහෙන්න පටන් ගන්නවා. එතකොට මනාපමනාප දෙක සිල්ලම් කරන හැටි බලනකොට එයාට හිතෙන්නේ මේ බාහිරින් ආපු රූපේ නිසා මගේ සතිය කැඩුනා. ඒ නිසා මනාපේ අමනාපේ පහළ වීම සාධාරණයි කිය. ඒක ඒක මං විසින් මේ යෝගාවචරකමට තියෙන ගෞරවයක් කියලා. නමුත් වෙන්නේ මොකද්ද? එයාට කරලා කරලා කරලා දවසක තීරුම් ගන්න වෙනවා. රූපේ නෑ මනාපයක් අමනාපයක් ඒ රූපේ දැක්කට පස්සේ හිතෙනුයි මනාපය අමනාපයකට වක් කරන්නේ. අන්න ඒක තේරුම් අරගත්ත දවසේ පිටින් ඇවිල්ලා වදින රූපයත් ඇතුලෙන් ඒකට හේතු වෙන මනාපමනාව දෙක වෙන් කරගත්ත දවසේ යෝගාවචර තේරෙන පටන් ගන්නවා. අපි මෙතෙක්කල් දීපු සෑම තීන්දුවක්ම කැකිල්ල තීන්දුවක් තමයි. බාහිර දේවල් අනුව තමයි තීන්දුව කෙරේ. කවදාකවත් අපි වග උනේ නැහැ. මේ බාහිර දේවල් මේ විදිහට මැන්නේ අපේ නුපුහුණු මනසේ. පුරුදු කරපු නැති මනසෙන් එළියට ගලන ආශ්‍රව සහිත මනසෙන් අනුසේ සහිත මනසෙන් ඒ මනසෙන් මැනලා ගන්න තීන්දුව හැම වෙලාවෙම මම ආයනේ රකින්නවා, තණ්හාව රකින්නවා, දෘෂ්ටි රකින්නවා. කවදා හරි මේ දෙක වෙන් කරගත්තොත් පිටින් ඇතුළට එන එකයි ඇතුළට පිට එන එකයි එතකොට තේරෙන්න පටන් ගන්නවා අපි මෙතෙක් කල දිනුවා කියලා කියන හැම වෙලාවෙම සක්කාය දිට්ඨිය තහවුරු කරලා තියෙනවා. දිනුවා කියලා කියන හැම වෙලාවෙම මාන්නේ වැඩි කරලා තියෙනවා. දිනුවා කියලා කියන හැම වෙලාවෙම අපේ දෘෂ්ටියම තහවුරු කරලා තියෙනවා. ඒ නිසා මේ ඇතුලෙන් පිටතට යන සහ පිටින් ඇතුලට යන මේ දෙක වෙන් කරගත්ත දවසේ තේරෙන පටන් අර ගන්නවා මෙතෙක් කල් අපි ජීවත් වෙන්න තටමැව්වා මිසක කිසිම චිත්තක්ෂණයක ජීවත් වෙලා නැහැ. ජීවත් වෙනවයි කියලා කියන්නේ රූපයක් බලනකොට මේ පහළ වෙන මනාපමනාව. සද්දයක් අහනකොට මේ පහළ වෙන මනාපමනාව. ගඳක් රසක් පහසක් පහළ වෙන පාරයක් පාසා මේ හිතෙන් එන්න පුළුවන් මනාපමනාව දෙක දැක්කනම් ඒකට තමයි කියන්නේ අප්‍රමාදී කියලා. ඒකට තමයි කියන්නේ සතිය හොඳම විකසිත අවස්ථාව කියලා. සතිය මල්පල ගන්න වෙන අවස්ථාව කියලා. එතකොට බලන්න ඒ සතිය කල් පූර්ව නිගමනයකින් ගියා නම් අනේ මනාපය හොඳ නැහැ, අනේ අමනාපය හොඳ නැහැ කියලා කවදාහකවත් මනාපමනාප දෙක පරිේශනයක් කරන පරිේශකෙක් වගේ පූර්ව නිගමනවලින් තොරව කරන්න බෑ. ඊසාමනාප වුණත් අමනාප වුණත් මනාපේ මනාපේ වශයෙන් අමනාපේ අමනාපේ වශයෙන් දකින්න නම් අර සතිය විවෘතකම තියෙනවා. එහෙම කෙරුවට පස්සේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ මනාප අමනාප කියලා අතරමැද තත්වයක් තියේදී හිතේ නොසන්දාල ගතිය තමයි මනාපෙට හෝ අමනාපෙට අන්ත දෙකට දුවන එක. එහෙම නැත්නම් උදාසීන අරමුණ පුළුවන් තරම් අයින් කරලා අපි උගාක් කුප්පනසුළු උගාක් ආශා කරන සුළු අරමුණ වලට දුවනවා. දුවන්න දුවන්න පාලනයෙන් තොර වෙනවා. දුවන්න දුවන්න දුෂ්චර්ත වෙනවා. දුවන්න දුවන්න ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. දුවන්න දුවන්න සතිය කැඩෙනවා. දුවන්න දුවන්න යෝනිසමස්කාරය නැති වෙනවා. නමුත් හැම සිද්ධියකදීම අවශ්‍ය නම් මනාප වෙන්න පුළුවන් අවශ්‍ය නම් අමනාප වෙන්න පුළුවන් අවශ්‍ය නම් මනාපමනාප කියලා මැදට එන්න පුළුවන්කම තියෙන එකම සතා මනුස්සයා විතරයි. මනුස්ස පරිණාමය අපි මෙන්න මේ උත්කෘෂ්ඨ තැනට අවිලා තියෙනවා. හැබැයි ඒකට දැනගෙන ගියොත් ඕනම දෙයක් දැකලා මනාපයක් ඇති කරන්න පුළුවන් ඕනම දෙයක් දැකලා අමනාපයක් ඇති කරන්න පුළුවන් ඕනම දෙයක් දැකලා මනාපමනාප කියන මැදට එන්න පුළුවන් බව තියෙන. ඒ ඒ ඒ කුසලතාවයේ තියෙන. ඒ කියන ප්‍රභවයේ තියෙන එකම සතා මිනිස්සයා විතරයි කියන එක ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සරුවත් යන්සේ සඳහන් කරනවා යම් කිසි විදියකට වෘතක්ජනකම ඉක්මලා සීක ගතිය ඉක්මන රහතන් වහන්සේ බවට පත් වුණාට පස්සේ රහතන් වහන්සේට අසුබ නිමිති ඕනේ නම් සුබේ දකින්න පුළුවන්. සුබ නිමිති ඕනේ නම් අසුබ නිමිත්ත දකින්න පුළුවන්. සුබ නිමිති ඕනනම් සුබ අසුබ දෙක දකින්න පුළුවන්. අසුබ නිමිති ඕන සුභ අසුබ දෙක දකින්න පුළුවන්. අසුභ අසුබ නිමිති අසුභ අසුබේ දකින්න පුළුවන්. නිසා අද කාලේ වචනෙන් කියනවා නම් රහතන් වහන්සේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරන්න බෑ. කාටවත් බොත්තම් මිරිකුවට රහතන් වහන්සේට අවශ්‍ය රාගය හෝ කාමයේ ඇති කරන්න බෑ. උන්වහන්සේ ඒ රිමෝට් කන්ට්‍රෝල් එක වැඩ නැතර කළා tie. බාහිර රූප වලින් උන්වහන්සේට බෑ රාගයක් දනවන්න. බාහිර රූප වලින් බෑ උන්වහන්සේට ද්වේෂයක් දනවන්න. බාහිර රූපයෙන් බෑ උන්වහන්සේ කම්මැලි කරවන්න. උන්වහන්සේට ඕනේ නම් කම්මැලි කරන රූපෙන් උනන්දු ඇති කරගන්න පුළුවන්. උනන්දු ඇති කරන හදන රූපෙන් උන්වහන්සේට උදාසීන වෙන්න පුළුවන්. මේකට කියනවා අර්යත් විකු මේ ආශ්චර්ය කියලා. මේක හැම කෙනෙක් ගාවම තියෙනවා. එනි මේක උස්සලපත් මතු කරන එක. හුවා දක්වන එක තමයි අපි මේ ඉන්දිය සංවරයේ සිට ත්‍රිවිධ සුචරිතයට යනකොට ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මම මේ කියපු ටික ඇත්තටම මම පිළිගර ගන්නවා අසාධාරණයි මෙච්චර ගැඹුරු දේවල් කතා කරන්නේ කියලා. ඒ මොකද මේක හුඟව දෙනෙක් පිළිගන්නේ නැහැ මොකද හේතුව අපිට අම්මලා තාත්තලා උගන්වුවෙත් ඔయిత වෙනස් එකක්. ගුරුවරු උගන්වුවෙත් වෙනස් එකක්. දේශපාලනඥයෝ උගන්වන්නේත් වෙනස් එකක්. සහය මේ සමාජ විද්‍යාඥයෝ උගන්වන්නේත් වෙනස් එකක්. ආර්ථික විද්‍යාඥයෝ උගන්වන්නේ වෙනස් එකක්. ඒ නිසා ලෝකායත විශ්ේ කවදාකවත් මේකට අත තියන්නේ මේක සඳහා අටුවාචාරින් වහන්සලා හුඟක් වෙලාවට කරන්නේ නිදර්ශන කතාගෙන හරපාන. ඒ කියන්නේ මේක හරියට කරපුවත්තන්ට යෝනිසමනස්කාරය සහ සති සම්පජාඤ්ඤය දිනු වෙච්ච හැටි වර්ධිත කරගත්ත කට්ටියට අයෝනිසමනස්කාරය සහ අසත්‍ය අසම්පජාඤ්ඤය පහළ වීම ගැන. ඉතින් මේකට ප්‍රසිද්ධ කතාවක් තියෙනවා මොයිස් කියවතාවට ඉස්සලත් මම මතක් කරා ඒ ලංකාවේ බුද්ධ ආගමේ ස්වර්ණමය යුගයේ තියෙන කාලේ විශේෂම අනුරාධපුර යුගයේ මේ මීන්තලාවේ කළුජේ පුකුණේ භාවනා කරපු හාමුදුරු නමක් උවමනාවක් සඳහා අනුරාධපුරයට එන්න පටන් ගන්න තියෙනවා අරුණ නගින්න කලින්. මේකට අපි කියන්නේ පිනිපිට හතිය කියලා. පිනිපිට හතිය කියන්නේ කුඹුරු වැඩ කරන මිනිස්සෙක් උනත් ගෝයන් නෙලන කාලේ මත්දහානේ අවුවට ඔළුවට ඉර සැර වදින නිසා මේ මේ හූනචියක් කියන කලින් කපුට කෑ ගහන්න කලින් කොවුලාන්ට ලන්න කලින් පාන්දරම කුඹරට යනවා. පාන්දරට කුඹර කියලා පිනිපිට පිනිති පිනි තියෙන වෙලාවෙම සම්පූර්ණ හතියක් උඩින් වැඩ කරලා තමයි ඉරණගකට පස්සේ ඇවිල්ලා බත් ටිකක් කන්නේ. එනත හීල් දාන්නේ ගන්න. හීල ගන්න. ඒකට කියනවා පිනිපිට හතිය කියලා. මේ ගමනේදීත් හරියම ලේසි වෙලාව තමයි ගමන් යනකොට චාරික භික්ෂුන් වහන්සේලාට මේ අරුණ වෙලාවේ ගමන් ඇවිදින්න. ඒ ගිහිල්ලා ඉවරලා තමයි හීල් දාන්නේ වරඳ අරුණ නැගනකම් ඇවිදිනවා. මේ ස්වාමීන් වහන්සේත් පාත්‍රේ කරේ දාගෙන දෙවට සිවුරු දාගෙන යනකොට දැන් කළුදේ පොකුණේ ඉඳලා දැන් එනවා අනුරාධපුරේ පැත්තට කැලේ ඉඳලා නගරෙට. ඒශාංශ බලාපොරොත්තු නැති විදිහට නගරේ ඉඳලා පාන්දරම ලැසි ගමනින් කාන්තාවක් එනවා. එයායි කාන්තාව වෙන කැලේ ඇතුළට. ඉතින් මේ පාන්දර වෙලාවේ කවුරුත් නැති වෙලාවේදී මේ ස්ත්‍රියාවක් සහ පුරුෂයෙක් හම්බ වෙච්චාම ඉතින් මොන විදිහේ මනාපමනාප පහළ වෙන්න පුළුවන්ද කියන එක අපි ඉතුරු කරමු. අහන කෙනෙකුට ඕන දෙයක් හිතාගන්න. මේ ස්වාමීන් වහන්සේ මීට කලින් ඉන්න කාලේ කුටියේ ඉන්න කාලේ පුළුවන් තරම් අට්ටික සංඥාව වඩලා වඩලා වඩලා වඩලා පුරුදු කරනලාද අට්ටික සංඥාවක් ඇති කෙනෙක්. ඒ සංසාරේ ස්ත්‍රියව බලනකොට මේ ස්ත්‍රියව ඉඟි බිඟි පාලා 64 මායන් දාලා දත් ටික විලිස්සලා hina වෙලා තියෙනවා. ආමතුරු දැක්කේ දත් ඇට විතරයි. ඒ ආමතුරු වහාම සංඥාව ගත්තා අට්ටික සංඥාව. අට්ටික සංඥාව ගත්ත ගමන් ඒ ස්වාමීන් වහන්සේට මේ ඇටවල තියෙන සුද අට්ටික සංඥා තියෙන සුද තනි පිරිසුදු සුදක් නෙවෙයි. ඒකෙන් යන්න පුළුවන් ඕදාත කසිනිට. අට්ටික සංඥා ඇතර පාරවල් තුනක් තියෙනවා. එකක් තමයි අසුබේ. අන්තිකම ඇටවල තියෙන තද ගති කියන පටවි ධාතු. අනිත් එක තමයි වර්ණයෙන් ගන්න පුළුවන් අභිභායතන කසිනියක් වශයෙන් ඕදාත කසිනිය. ඒ ශානස මේක හොඳට සක්මන් කරනවා හොඳ පාන්දර පිනිපිට යන ගමනේ කිසිම වෙන අංග ප්‍රත්‍යංගයක් එහෙම නැත්නම් අලගිය මුලගිය මොනක්වත් බැලුවේ නැහැ ඇට ටික දැක්ක දකිනකොටම සුදු පාට අරන ඒ සංසි පියවර කීපයකින් ඒ පුරුදු කරපු සංඥාව නිසා හිත ඕදාත කසින දාලා චතුත් අධ්‍යාන දාගත්තට පස්සේ ඒ සංසයට වහාම ඒ කමඨහන උදුම්පත් වෙලා ස්වල්ප වේලාවකින් ඇවිදිද්දි රහත් වෙලා තියෙනවා. පියවර යන ගමන් රහත් වෙන ඉස්සන් සින්නේ දැන් සම්පූර්ණම මේ කැලෙන් කිසිම බාධාවක් නැහැ. ඉරේලිය නැග්ගෙන එන වෙලාව දහසක් බුදුන් බුදු වෙන අරුණ. ඒ ශාංශේ ගත්තේ අට්ටික සංඥාන් කරගෙන යනකොට අර ස්ත්‍රියා හොයාගෙන පිටිපස්සෙන් එන මිනිස්සයා ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ මේ පාරේ ඉස්සර වෙලා කාන්තාවක් ගියාද කියලා. ඒ ශාංශකලු කාන්තාවක්ද පිරිච්ඡේද කියන්නේ ඇට ටිකක් නම් යනවා දැක්කයි. දත්තට ටිකක් නම් යනවා දැක්කයි කිව්වා. තස්සා දන්තං ටික දන්තං ටිකන් දස්වා පුබ්බ නිමිත්තං අනුස්සරි තතේව ධීරෝ තේරෝ අරහන්තං අපාපුනී කියලා කියනවා. එයාගේ දත්තට දකපු ප්‍රමණින් ඒ ශාන්සේ අට්ටික සංඥාවෙන් ඕදාත කසිනට ගිහිල්ලා රහත් වුණා. ඒ නිසා උන්වහන්සේ දැක්කේ නෑ ස්ත්‍රී අවද්ද පුරුෂෙද්ද කියලා. දකින්න වෙලාවක් නෑ ව්‍යංජනන ව්‍යංජන ගැලිලක් නෑ. දැක්කේ පූර්ව නිමිත්ත ගන්න පුළුවන් අට්ටික සංඥා පමණයි. ඒ ශාන්සේ එච්චරක් දුරට යනකම් මේ ස්ත්‍රියාවගේ දත්තට දැක්කට පස්සේ මනාප පහළ වීම අමනාප පහළ වීම කියන හිතෙන් එළියට වක් කරන එක නතර කළා දැකීම දැකීම පමණින් නතර වෙලා තියෙනවා. ඒ ගාම මේක කර්ම අරමුණකට අරගෙන ඒ ඕදාත කසිනේ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. වෙලා තියෙන්නේ ඒ නගර ජීවත් වෙන මේ جوړුව ඊට ඉස්සල් දවසේ රැය හොඳටම ගෙදර රණ්ඩු කරලා. මේ ස්ත්‍රියාව පුරුෂයාට කියලා තියෙනවා උඹත් එක දී කන්න බෑ මම යනවා ගෙදර කියලා. එහෙම කියලා බුද්ධියගෙන ස්ත්‍රියව කලින්ම නැගිටලා ගෙදරින් පැනලා. පිරිමි ටිකක් වෙලා යනකම් බුදියනේ කිච්චින් තව බන් ස්වරූපෙනේ. පුරුෂයා නැගිටලා බලනකොට ඔන්න ස්ත්‍රියව නැහැ. හැබැයි මේ මනුස්සයා දන්නවා ෂුවර් එකටම යන්නේ අම්මා බලන්නයි. අම්මලා ගෙදර ඒකට යන්න කැලේට යන්න ඕන කියලා මෙයා පිටිපස්සෙන් එලවාගෙන යන අතරමැදි තමයි මේ කටයුත්ත වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙදි ඒ ස්වාමීන් වහන්සේ කල්ලාතු හොඳට සතිය පිහිටුවලා දකින්න දේ දකින්න පමණින් නතර කරන්න පුළුවන් වෙච්ච නිසා ඒ ශාංශ මේ දැක්කේ ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද ඒ මොනක්වත් ව්‍යංජනන ව්‍යංජන ගත්තේ නැහැ අට්ටික සංඥාව පිහිටියා. නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා නතේ කාමා යಾನි විචිත්‍රාණි ලෝකේ. මේ ලෝකයේ තියෙන බාහිර වස්තු වල කිසිම විචිත්‍රත්වයක් හෝ සිත් බඳින ගතියක් නැහැ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ Taman තුල තියෙන සංකල්ප ඇතුලේ තියෙන මේ සංඥා තමයි මනුස්සය එළියට වක් කරලා Taman දකින්න රූපෙට ඒක වක් කරලා ඒකටයි කාමයේ ඇති කරන්නේ. දකින්න රූපෙට නෙවෙයි. මේ දැකීම සිද්ධ වෙන වෙලාවේදී මේ ඉස්සරහා පේන වර්ණ රූපේ හෝ නැත්නම් කහ සුදු නිල් පාට වර්ණ හෝ රතහන නෙවෙයි ඒකට නෙවෙයි මනුස්සයා සිත් බඳින්නේ ඒක කෙරෙහි Taman ඇති කරලාද මනාපෙටයි හිත බඳින්නේ යಾನිතේ කාමි කාමා යಾನි විචිත්‍රාණි ලෝකේ ලෝකේ තියෙන මේ විචිත්‍රේ නෙවෙයි කාමේ වෙලා තියෙන Taman ඒ වක් කරන ආශ්‍රව අනුසේ ධර්ම වල තමයි ලෝකයා කාමේ කරන්නේ ආශ කරන්නේ ඒ නිසා තිත්තන්ති කාමා තිත්තන්ති ලෝකේ තතේව තත්තිත්තන්ති කාමා තතේව ලෝකේ ලෝකයේ තියෙන ඒ කාම එහෙම තිබිච්චාවයි අතත්ත දීරා විනීති ඡන්දා දීරයා නියම සත්පුරුෂයා තමන්ගෙන් එළියට යන ඒ රූපේ මතර වැක්කිරෙන කාමයයි සීක්මන්ඩ හදාන. රූපේ නෙවෙයි, එළියෙන් එන රූපේ නෙවෙයි. ඉතින් මේ දෙක වෙන් කරගත්තයි කියලා කියන්නේ ආධ්‍යාත්මික ජීවිතය ඉතාමත්ම වැදගත් සම්දිස්ථානයක්. අපි දකින රූපේ නෙවෙයි අපි කෙලසෙන්නේ රූපේ මතට අපි ඇති කරන්නා වූ සංකල්ප මතයි. මෙන්න හොඳ පිරිසිදු ධර්ම කාරණාවක් මත වෙනවා ගැඹුරු නමුත් සංස්කාරයේ වෙන්නේ දැකීමේදී සංස්කාරයේ වෙන්නේ පිටින් දකින වර්ණ රූපේ නෙවෙයි ඒ වර්ණ රූපේ මතට අපි වක් කරන මනාපමනාප දෙකයි ඒකට සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන්නේ අර බාහිරේ තියෙන පටවියාවෝ තේජෝ කොටස් වලට නෙවෙයි අපි ඒකට ආරූඪ කරන අපි ඒකට වක් කරන අනේ මන් දැක්කේ සුබයක් මන් දැක්කේ අසුබයක් මේක දකින්න ලම්බුණා හොඳයි මේක දකින්න ලම්බුණා නරකයි කියලා අපි මේ වෙලාවේදී ඇති කරන mati එහෙම නැත්නම් ආසව ධර්ම කියලා කියන්න පුළුවන් මේ ටික තමයි දුක ඇති කරන්නේ අපට සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ බාහිරේ තියෙන පට ව්‍යාපෝ තේජෝ එහෙම නැත්නම් බාහිරේ පේන මේ අට්ටිකේ කවදාකවත් දුකක් ඇති කරන්න හේතු වෙන්නේ නැහැ ඒක නිසා දකින දකින රූපේ මතට අපි පහල කරන අපි ඇති කරන ආකල්ප ටිකෙන් තමයි සංස්කාර ඇති වෙන්නේ ඒ සංස්කාර තමයි දුකයි කියන්නේ ඒ සංස්කාර තමයි අනිත්‍ය වෙන්නේ ඒක කොහොමදත් අනාත්මයි මොකද මේ නිකන් ඉන්න බැරිකමට අපි දකින දකින රූපෙට ආරූඪ කරන මේ ප්‍රිය ගති අප්‍රිය ගති මතයි අපේ ලෝකෙම ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා what you see that you are කියලා ඔබ දකින්න උඹට දකින්න ඕන දේ තමයි. තියෙන රූපේ මතට අපි ඒක ආරූඪ කරලා දකින්න. ඒක නිසා අපි කියනවා කැඩෙන දීගේ හේවණල්ලත් ඇදට පේනවා කියලා. ඛණ්ඩෝන වෙච්චාම කබරය තලගයක් කරගන්න. මේක කිව්වහම උඟ දෙනෙක් හිතනවා මේක මේ මිනිස්සෙක්ගේ තුල Taman තුල තියෙන ෂටගති මායාවේ ගති පිළිබඳව කතා කරනකොට මේක සදාචාර නැහැ කියලා. නමුත් සරුවච්චන් වහන්සේ මේක ප්‍රකාශ කරන්නේ අන්නර විශාල ගමනකින් සතිය හඳුන්ලා දීලා යෝනිසමනස්කාරය හඳුන්ලා දීලා ඇති වෙන සෑම සිද්ධියකදීම Taman එක පිළිබඳව ඇති කරන තීරණේ මේක ප්‍රියයි මේක අප්‍රියයි මේක මනාපයි මේක අමනාපයි ආදී වශයෙන් ගන්න එක පිළිබඳව Taman වග වෙන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම ඒ වෙනුවට පිටින් දකින්න රූපේ දඩමීමක් කරගෙන ඒක මනින්න කිරන්න හදනවා. ඒක තමයි බොහෝ විට සදාචාරවාදීන් පටලවා ගන්න තැන. යෝගාවචරයට එහෙම අයිතියක් නැහැ. යෝගාවචරයට තියෙන අයිතිය තමයි දකින්න දකින්න රූපයක් ආහනාන සද්දයක් පාසා ඇහිම ඇහිම මතින් නතර කරලා ඒ මතට Taman ඇති කරගන්න මති. ඒ මතට Taman වක් කරන ටික අනිවාර්යයෙන්ම Taman මෙතෙක් කල් ගෙනාපු ටිකක්. ඒක අපේ හැදියාව තුලින් එන එකක්. මේක තමයි සංඥාස්කන්ධය කියන්නේ. අන්න ඒක පිළිබඳව වග වෙන්නේ නැතුව අපි බාහිර ලෝකෙ මට්ටම් කරන්න හදනවයි කියලා කියන්නේ කකුල් දෙකට සෙරෙප්පු දෙකක් දානවා වෙනකොට ලෝකෙට හං එලන්න හදනවා වගේ වැඩක්. බුදුරජාණන්සේ කවදාකවත් මේක කිරුවේ නැහැ කියලා විතරක් මතක තියාගන්න. බුදුරජාණන්සේ කවදාකවත් ලෝකෙ සදාචාර කරන්න හැදුවේ නැහැ. එක එක පුද්ගලියෙක් පින් ඇති කෙනෙක් දැක්කට පස්සේ කියනවා උඹ විශ්ින් දකින්න වාරයක් පාස අහන වාරයක් පාස එළියට වක් කරන මේ ආශ්‍රව ධර්ම මේ මනාප මේ අමනාප වෙන ගමන් හොඳට පැත්තකට බලාන ඉඳලා පුළුවන් වෙලාවක මේක අල්ලගන්න. අල්ලගත්ත දවසේ මේ ඉන්දිය සංවරයේ පටන් ත්‍රිවිධ දුස්චරිත දක්වා සුචරිත දක්වා පුදුමාකාර ධර්ම ගමනක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. දකින හැම දෙයකම අහන හැම දෙයකම මගේ මන අපේ මගේ අවශ්‍යතාවය අනුවයි මේක සිද්ධ වෙන්නේ කියලා ඒ යෝගාවචර තියෙනවා දැකීමක් පාසා ඇසීමක් පාසා අපිට කිසිම ස්පාසුවක් නොදී වදේට බැඳගෙන යන හරකෙක් වාගේ අපි සංසාරට ඇදගෙන යනවා. නමුත් මේ සිද්ධියේදී සිද්ධ වෙන ඇතුලෙන් ඇති වෙන මනාපමන අපේ දැක්කනම් මෙවැනි භයානකෝ සංසාරට දෙන ගමන තුලින් ගැඹුරුම ධර්මයක් එහෙම නැත්නම් ගැඹුරුම සත්‍යයක් අපි අවබෝධ කරනවා ඒ සත්‍ය අවබෝධ කරන කවදාකවත් අතීත චිත්තක්ෂණයක අනාගත චිත්තක්ෂණයක නෙමෙයි වර්තමානයේ මේක සිද්ධ වෙන්නේ නිසා කවදාකවත් අනුන්ගේ හිතක පහළ වෙන මනාපමනාපයක් අපිට අදාළත් නැහැ වැඩකුත් නැහැ. අපේ හිතේ මනාපමනාපන්ති චිත්තක්ෂණ ඇත්තෙත් නැහැ කියලා හිතා ගන්නවා. හැම වෙලාවෙදම මේ ඇති වෙන මනාපේ අමනාපේ දකින්න පටන් අරගත්තොත් බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිනවා ආනාපාන භාවනා කරනකොට පවා මට දැන් ආස්වාද ප්‍රසවාස සංසිඳනවා අනේ හොඳයි කියලා මනාපයක් පහළ වුණොත් ඒකත් උපක්ලේශයක් වෙනවා. යම්ම කිසි වෙලාවක ආනාපානෙ කරගෙන යනකොට නැද්දකින් විතර මේ ආනාපානෙ කොහොම කරොක්වත් හරියන්නේ නැහැ මේක පිටපයින්නවා කියලා ඒකට අමනාපය පහළ වුණොත් ඒකත් උපක්ලේශයක් බාටපත් යම් වෙලාවක අපි දන්නවනේ දැන් ආනාපානෙ හරියනවා හොඳයි හරියනවා දැන් හරියන්නේ නැහැ ඒකත් එච්චර මේ දෙකටම සමහිත ඇති කරන්න පුළුවන් නම් මම දන්නම් පැහැදිලිවම පිළිගන්න එකක් නැති වෙයි ඒක තමයි කෙරෙන්න ඕනේ අද ආනාපානේ හරියනවා හරියනනම් හරියන එච්චර තමයි. හරියන්නේ නැහනේ හරියන්නේ නැහැ එච්චර තමයි. ආනේ විශේ නොසලෙන මනසක් ඇති කරගන්න ආනාපානෙම්ම පුළුවන් නැත්නම් කායනුපසනාවෙම පුළුවන්. ඒ සඳහා චිත්තානුපසනාව වේදනානුපසනාව මොනවත්ක්ම අවශ්‍ය කරන්නේ ප්‍රතිනික හොඳයි. ඒ නිසා මේ සතිපට්ඨාන සූත්‍ර හසුරු කළ බලනකොට පේනවා සරුවත් chance සඳහන් කරනවා එකම කායනුපසනාවචක් වැඩුවා සෝවාන් වෙන්න පුළුවන් කියලා. එකම සතිපට්ඨානයක් වැඩුවා සෝවන් වෙන්න පුළුවන්. ඒ මොකද ආනාපානේ වඩ아가න යනකොටමත් හරියොත් මනාපයත්, වැරදුනොත් අමනාපයත් පහළ වෙන එක භාවනා කරන අය දාන්න. හොඳට මතක තියාගන්න ඕනේ ඒක ආනාපානේ හරියනකොට ඇති වෙන මනාපය සහ හරියන වැරදිනකොට ඇති වෙන අමනාපය Tamange ගමන්ට බාධාවක් වෙන්න දෙන්න එපා. නැත්තම් සතිය ආනාපානයේ පමණක් ආනාපාන සතියේ පමණක් නැතර කරන්න යන්න එපා. ආනාපානේ කරගෙන යනකොට ඇති වෙන මේ මනින කිරණ ගති පිළිබඳවත් සත්‍යමත් වෙනවා නම් ඒක එන්නේ බොහෝ කල් ආනාපානේ සතිය වඩපු කෙනාට පමණයි. මේ නිසා සරුවචාන්සේ දීලා තියෙනවා ආනාපානේ 11 පැතිකඩක් තියෙනවා 11 පැතිකඩම ඉවර වෙනකන් ආනාපානේ වැඩුවයි කියන්න බෑ. එකක් තමයි ආනාපානේ මනාප කියන ප්‍රනීත අවස්ථාව. අනිත් එක තමයි ආනාපාන සතිය අමනාපයි කියන හීන අවස්ථාව. මේ කමඨාන් සුද්ධ කරනකොට උඟාක් වෙලා ගන්න වෙනවා. මතු කරලා දෙන්න වෙනවා. ආනාපාන කෙරුවා හරි ගියේ නෑ නැති බව දැනගන්න. හරි වාට කෙරුවා හරි ගියා හරි ගිය බව දැනගන්න බෑ හරි ගියා කියලා සතුටු වෙන්න හෝ වැරදුණයි කියලා පශ්චාත්තාප වෙන්න පටන් අරගත්තොත් ආනාපානේ වටිනා පැතිකඩ දෙකක් පෙන්වන වෙලාවදී අපි පයින් ගව වෙනවා. මනාපමනාව. මේ විදිහට කරලා ගිහිල්ලා ඉදිරියට යනකොට යම් වෙලාවක ආලෝකයක් පහළුණයි කියමු. ඒ පිළිබඳව ඊ ආලෝකයේ බලබල ආනාපානේ පාවා දීම හෝ ඒ වෙලාවේදී පහළ වෙන මනාපේ දැක ගන්න බැරි වුණොත් ඒ ආලෝකයේම ඒ පුද්ගලයාට බාධාවක් වෙනවා. ඒකම ගමනට බාධාවක් වෙනවා. නිසා එතන හිර වෙන්න නිසා කවදා හරි චීඳු කරන්න වෙනවා ආනාපානේ කරන්ඩ කරනට ආලෝකයේ පහනට ආනාපානේ පාවා දෙන්න එපා. සතිය පාවා දෙන්න එපා. දිගටම ආලෝකයේ තියෙද්දි ආනාපානේ කොහොමද ආලෝකේ නැති වෙනකොට ආනාපානේ කොහොමද කියලා බලනවා මිස අනේ මට හෙටත් මේ ආනාපාන සති ආලෝකයෙන් පහළ වේවා කියන ගියොත් හොඳට මතක තියාගන්න මේ මන අපේ පහළ වෙනවා. එහෙම නැත්නම් හොඳට ආනාපාන කීකරු වේගන යනකොට නිින්දට වැටෙනවා. බාට ගැස්සෙන්න බෑ. සමහර බය වෙලා ආනාපාන කියලා නතර කළා දානවා. බීචිකාවක් ඇති වෙනවා ආනාපාන කරනට හරියයි කියලා. ඒ මොකද ඒ තරම්ම මේ කරගෙන යනකොට ඒක ගිලිහි යෑම කවදාකවත් නොවිය යුත්තක් කියන හැඟීමකින් යන. ඉතින් ඒක කරන්න තියෙන්නේ ආනාපානේ යනකොට නිින්ද ගියා දැන් නිින්දෙන් අවදි වුණාට පස්සේ ආයෙත් ආනාපාන දාන්න. කොහොමම කරගෙන කරගෙන යනකොට දවසක් එයි ඒ නිින්දට යනවද ඇත්තටම එහෙම නැත්නම් නිින්ද ගියා වගේ සියුම් වීමක්ද වෙලා තියෙන්නේ නැත්නම් කියනවා ආනාපානේ ඇතුළටද වැටලා තියෙන ආනාපානේ පිටතට වැටලා තියෙන කියන එක දැක දැන ගන්න පුළුවන් තත්වයකට එනවා. මේකට බය වෙලා පැත්තකට වෙන තාක්කල් කවදාකවත් මේ පිම්ම පණින්න බෑ. ඒ පිම්ම පණිනකම් අපිට අපේ මේ සුචරිතේ එහෙම නැත්නම් මේ කාය සංවරයේ, වචී සංවරයේ, මනෝ සංවරයේ ඇති වෙන්නේ එනිසා මේ වගේ ඇතුලකට, මේ වගේ ගැඹුරකට එන එන අවස්ථාවේ මේක සුද්ධ කරමින් සුද්ධ කරමින් ඇතුලට කාගෙන කාගෙන කාගෙන යන්න ගියාම ඒ පුද්ගලයා දැනගත්තත් නොදැනගත්තත් විශාල වශයෙන් අපි කරව කාමසුකල්ලි කාණ යෝග වැඩ ඉබේම හැලෙන්න පටන් ගන්නවා. අති අමාරු වශයෙන් අපි කරපු ඒ අත්කිලමතාන යෝග සීල වෘත අනවශ්‍යයි මේ නිවන් දකින්න ඔය බොරු ඕනේ නැහැ. අවශ්‍ය කරන්නේ මේ ටික විතරයි කියලා ප්‍රයෝජනීය සලකලා ප්‍රතිපත්තියට අදාළ කොටස ඉතුරු වෙනවා. විශාල යාළු ප්‍රමාණයක් හැලෙන්න පටන් ගන්නවා. යාළු වගේ පෙනී හිටපු මිත්‍ර ද්‍රෝහීන් හැලෙන්න පටන් ගන්නවා. ඒ වගේ කවදාකවත් බලාපොරොත්තු නැති උත්මයෝ ශ්‍රේෂ්ඨ කල්යාණ සත්පුරුෂයෝ ගෙදෙට්ට එනවා. දෙන දෙයියෝගෙට දාගෙන දෙනවයි කියන්නේ. හොයාගෙන ඉන්න පටන් ගන්නවා. කවදාක නොතරිච්ච ගැඹුරු බණ හරියට මේ බුදුහාමරගේ අෂ්ට වූ බ්‍රහ්මසූරයෙන් කරනා වගේ භාවනා කරනකොට තේරෙන පටන් ගන්නවා. ඉතින් මේ විදිහට මේ ධර්මයේ සජීවීකම ඔය අවුරුදු 2600ක් ගියයි කියලා කවදාකවත් පිළිුණු වෙන්නේ නැහැ. ඒ වගේම අපි ඉපදුනේ බුදුහාමුදුරුවොත් එක්ක ජේතවනාරාමේ නෙවෙයි කියලා ඔය දේශයේ වෙනසක් නැහැ. අන්න ඒ වෙලාවට හරියට හරි ආනපනේ හරියනවා හරිකොට හරියන එක පිළිවද මනාපය හමුණා අනේ මට යන්තම් අද මනාපය ආවුණානේ. ඒ නිසා මම ආයෙසර කානපානට යන්න ඕනේ නේ කියලා තමන් හදා ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒක මේ ශාසනය කරන්න බැන්නම් ගෞතම සීල සම්බුද්ධ මෛත්‍රී ශාසනය වැඩියෙන් පහසුකමක් හම්බෙයි කියලා නම් හිතන්න එපා. මුගව දෙනෙක් හිතන්නේ මේ ආත්මෙදී හොඳට දන් දීලා සිල් දැකලා සිළු දිනා මේකම ධර්ම මණ්ඩපෙදී මතු පුදින මෛත්‍රී බුදුහාමුදුරුවෝ විසින් දේශනා කරන සීසත් ධර්මයේ ජීවෙන් සියල්ලට නිවන් සැපේවා කියන සාදු කියලා කියලා පුදිය ගන්න. ඒක හිතන්නේ එදාට හම්බ වෙයි කියලා. එදාට මේ බුදුහාමුදුරු ගෙනලා දෙයි මේ අමාරු කොටස කරලා දෙයි කියලා. කවදාකවත් බලාපොරොත්තු මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ මේ දැන් මේක කරන්න බැරි නම් කවම කවදාකවත් මොනම බුද්ධ ශාසනයකවත් ඕදී අපිට කෙරෙන්නේ නැහැ. ඒ නිසා බොරු හීනයක් විතරයි. මම ගිය පාරත් කිව්වේ ඒකයි මේ කට්ටිය ළඟට ගෞතම සරුවච්චන් වහන්සේ ආවත්, මෛත්‍රී සරුවච්චන් වහන්සේ ආවත් කවුරු ආවත් කොහොමද අඳුනන්නේ? මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා ඉස්සරහට ආව කොහොමද දන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියලා? එබැවින් තමයි දේශනා කරන්නේ සත්‍ය ධර්මයක්ද අසත් ධර්මයක්ද කියලා කොහොමද දන්නේ? සක් කරනවා නම් දැන් නැත්තම් කවදාකවත් නැහැ. ඉන්සාර සෙන් කියමනක් තියෙනවා. දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ මන් නෙවෙයි නම් කවුද යකෝ කියලා අහන්නේ. වැඩේ වෙනවා නම් දැන් මම මෙතන ඉච්චරයි. ඉන් එවිට පැන්නනම් බතක යන සුද්ධ ප්‍රමාදි. සුද්ධ අසතිය නිදහසට කාරණාවක් විතරයි. එනිසා මේ සම්බුද්ධ ශාසනයේ ගෞතම සීරි සම්බුද්ධ ශාසනයේ තියෙන මේ සජීවීකම මොනම තාලකින්වත් වහන්න හදන්න එපා. අමාරු වැටෙනවා. මේක වමතින් අල්ලන්නත් එපා, දෝතිම අල්ලන්න. දෝතිම අල්ලන්න ගිහිල්ලා ඉන්දිය සංවරය හෝ නැත්නම් සීලේ එක සැරේම කරන්න බෑ. ඒ සඳහා අපි ක්‍රමානුකූලව එක තැනක ඉඳලා ආනාපානේ වගේ තැනකින් සතිය වඩ아가න ඒ සතිය වැඩෙන ගමන් සතිය වැඩුණා කියලා හෝ මනාපයක් පහළ වුණා. සතිය හැලුණා කියලා කනවාටුවක් පහළ වුණා. සමාධිය වැඩුණා කියලා මනාපයක් පහළ වුණා. සමාධිය හැලුණා කියලා කනගාටුවක් පහළ වුණා. වීරිය වැඩුණා කියලා මනාපයක් පාලුනොත් වීරිය නැතිවලා නිඳ ගියා කියලා කනගාටුවක් පානවා මතක තියාගන්න. ඒක මේ සතියේට සමාධියට වීරියටයි ප්‍රශ්න නෙමෙයි. අපි ඒකට වගුරුවන මනාපමනාප දෙක. ඕක සතියමුත් වෙන්න පුළුවන් අසතියමුත් වෙන්න පුළුවන්. ශ්‍රද්ධාවමුත් වෙන්න පුළුවන් අසද්ධාවමුත් වෙන්න පුළුවන්. මේවා සේරගෙම කිසිම කෙලෙසයක් නැහැ. කෙලෙසෙ තියෙන්නේ Taman හිතෙන්ද වක් කරන එක. චිත්ත වීදියක් කරන බැලුවොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥාන ඇහැට රූපයක් වැටිච්චාම ඇහි දකින්න හිත පහළ වෙනවා. චක්කු විඥාන. තින්න සංගති පස්සෝ. මේක දිගට වෙන තාකල් රූපේ තන තියෙන තාකල් ඇහැ හොඳට තියෙන තාකල් වෙනට හිත අන්‍ය විහිද නැත්තාකල් දහීම සීති වෙනවා. පස්සපච්චා වේදනා. ඒ තාකල් අපි දන්නා මේ විඳිනවා මේ කහ පාටක් දැක්ක මේ රතු පාටක් දැක්කේ නිල් පාටක් දැක්කේ කියලා. යං වේදේති තං සංජානාති. ඒ දැකපු දේ හඳුනන තැනේ තමයි මනාපමනාප පහළ වෙන්නේ. ඒ නිසා චක්කුම් පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන තැන දක්වා බුදුහාමුදුරන්ටයි මටයි එක තාලෙට තමයි චිත්ත විද්‍ය පාළ මේ විඳපු දේ මතට සංඥාව පහල කළ හඳුනන්න යනකොට තමයි මේ මනාපමනාප දෙක ඇවිල්ලා මගේ හිතනම් බුද්ධ ජනපැත්තට දුවනවා බුදු හිතනම් දිගටෝම නික්ලේශී වපාදී. එනිසා හැම කෙනාගේම චිත්ත විද්‍ය පටන් ගන්න බුදු වෙලා. මෙන්න මේ සංදිස්ථාන දාපු සත්‍යයන් කෙලසෙන. ඒක බුදුහාමුදුර කියන්නේ දිත්තේ දිත්ත මත්තම් භවිසී දැකීම දැකීම පමණින් නැත කරපන් ඒක මනාපමනාප වෙන්න දෙන්න එපා. මනාපමනාප එනකොට ඒක දැනගන්න. කනක සද්දයක් අහනකොටම ඒකට මනාපමනාප පහළ වුණා නම් ඒක දැනගන්න. ඒක සද්දේ වගේම දත යුත්තක් වෙනස තියෙන සද්දෙ පිටින් ඇවිල්ලා කන්ට වදින එකක්. මනාපමනාප දෙක ඇතුලෙන් පිටතට දාන එකක්. ඒ ඒක දැනකදී මේ දැන් කාලේ තියෙන මස් මාංශ මස් මාංශ ප්‍රශ්නේ වගේ මේ කෑමෙන් පිරිසිදු නැද නැද්ද කියලා පිරිසිදු විය යුතුයි අර කියලා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒකෙදී ඔයගේ තැනකදී මේ බයිබලේ පුංචි කතාවක් තියෙනවා මේවා නම් ගැලපෙන්නේ නැතුව ඇති කියන්නේ නමුත් මේ කාරණා මත කරන්නේ කියන්නේ මේ යේසුස් වහන්සේ ගිහිල්ලා මොකක්ද ඔකමේ කෑමක් ගත්තට පස්සේ ඒ අපොස්තල්වරු ඇවිල්ලා කියනවා මේ කෑම කත්‍ය ක්‍රමේ වැරදි අත හොදාගත්තේ නැතුව හරි මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා කෙලසුණයි කියන යේසුස් වහන්සේ කියනවා සහෝදරවරණි මිනිස්සෙක් කෙලසෙන්නේ කටෙන් ඇතුළට යන දෙන්නේ නෙවෙයි කටෙන් පිට වෙන දෙන්නේ. වචන පරිස්සම් කරන්න කියලා තියෙනවා කතා කරනකොට. එයිසා කවදාකවත් අපි පිටින් දකින්න රූපයෙන් කෙලසෙන්නේ නැහැ. අපි කෙලසෙන්නේ පිටින් දකින්න රූපයට ඇති කරන මනාපමනාප. කවදාකවත් සද්දකින් අපි කෙලසන්න බෑ. අපි මේ සද්දෙන් කෙලසෙනවා නම් කෙලසෙන්නේ ඒකට ඇති කරන මනාපමනාපේ. නිසා සද්ද වේවා, රූප වේවා, ගන්ධ වේවා, රස වේවා. සද්ධා වේවා, අසද්ධා වේවා, සත්‍ය වේවා, අසත්‍ය වේවා, සත් මෛත්‍රී වේවා, ද්වේෂය වේවා, සමාධි වේවා, සමාධි නැතිව වේවා. මේ මතුවෙන ධර්මතා මතුවෙනකොට ඒ ඒ මතුව මතින් හිතේ ඇතුළෙන් පහළ වෙන ප්‍රතික්‍රියාව මේ මැනීම මේ ප්‍රිය අප්‍රිය භාවය නැති කරන්න හිතන්න එපා. එතකොට ඒක ඥාන විභාගයේ සීවිදිනසා ගැනීමක් වෙනවයි කියලා කියනවා. ඒක වෙනවමයි. එනකොට අඳුනගන්න විතරයි බුදුහාමුදුරු කියන්නේ. ඒ අඳුනගන්නකොට හඳුනගන්න එතෙන්ට යනකම් පිටින් ආවේ මෙතනින් ගහට ඇතුළට ගියා. හරියට ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කරලා හඳුන ගන්නවා වගේ. හඳුන ගන්නකොට ඔය කියන සංවරය ඇති වෙනවා. ඒක නිසා මේ ආස්වාස් ප්‍රස්වාසය ඇති කරන සතිය උවම ලාමක ලේසි වැඩක් වගේ තේරිලා හිතන කොහොමද ආනාපානේ නිවන් දකින්න කියලා. මෙන්න මේ තාලෙට මේක කරකෝ කරකෝ කරකෝ කරකෝ ගැඹුරකට යන කතාවක් දුහම්තෝ දැනගෙනයි උන්වහන්සේ සඳහන් කර තියෙන සියලු වැඩ බහා තබලා කොහොම හරි ජීවිතේ දවසක මේ සතිය ඇතිකරනද ඇති කරගෙන ඒක නැවත නැවත වඩනකොට අපි දැනගත්තත් නොදැනගත්තත් ඒක කපාගෙන කාගෙන බහිනවා. ඒ කාගෙන බහින ක්‍රමේ විස්තර කරනට හරි ලස්සනයි, හරි ගැඹුරුයි, හරි රසයි. ඔක්කොටම කරන්න බැරිත් වෙයි. නමුත් වැදගත් දේ තමයි ඒක කෙරෙනවා අර ලේසි සතිය පිටුවාට පස්සේ ඉබේම. ඒවා ධර්මතා. මේකට කියනවා උපනායන ගතිය කියලා. උපනායන කියන්නේ එකින් එකට එකින් එකට එකින් එකට තල්ලු කරන තල්ලු කරන යන ගතිය. ආනේ තල්ලු කරන යන ගතියේ වැදගත්ම දේ තමයි පළවෙනි ආරම්භය. සාමාන්‍ය සතිය පිහිටීම. ඒ සතිය පිහිටුවා ගත්තට පස්සේ ධර්ම නියාමයක්, චිත්ත නියාමයක් අනුව ඒක කකා කාගෙන කාගෙන කාගෙන කාගෙන ඇතුළට යනකොට මුදුවට තේරෙන පටන් අරගන යම් විදිහකට යම් කිසි කෙනෙක් නරක පුරුද්දක් ඇති කරගත්තොත් ඒ නරක පුරුද්ද නරක අබ්බැහියකටපත් වෙලා මනුස්සය විනාශ කරන්නේ කොහොමද? ඒ වගේ තමයි සතිය කියන මේ හොඳ පුරුද්ද ඇති කරාට පස්සේ ඒක කොහොමද නිවනට ගෙනියන්නේ? කවදාකවත් හිතා ගන්න බෑ අපි මේ වගේ සතියක් නැත්නම් අපි කියනවා නම් මුලින්ම කිව්වොත් කල්යාණ සත්පුරුෂ ආශ්‍රයක් සද්ධර්ම ශ්‍රවණයක් සද්ධාාවක් සතියක් ඇති කරාට පස්සේ තමන්ගේ ජීවිතේට එකකින් ඇති වෙන ආලෝකේ තමන්ගේ ජීවිතේට ඇති වෙන එකකින් ඇති වෙන සුභාසින්චනේ නැත්තම් ආශිර්වාදේ නැත්තම් ධර්මාරක්ෂාව මොනම තාලකින්වත් මනින්ට බැරි නිසායි සරුවචන සඳහන් කරලා තියෙන්නේ ධම්ම සබ්බ රසං ධම්ම රසෝ ජිනාති කිය. සීළු රසයන්ගෙන් ඒ ධර්ම රසය බොහොම වටිනවා. ඒක නිසා අපි යම් ආකාරයකට අපි කොච්චර දෝ සංසාරේ දන් දීලා පින් කරලා ඇති. යම් ආකාරයකට අපි සංසාරේ කොච්චර දෝ සිල් රකින්න තියෙන තමනුසාත් භාවයක් ලැබෙන්නේ නැහැ. මනුසාත්මය ලැබිච්ච බොහෝ දෙනා හොරකමටයි පෙළඹෙන්නේ දාන්න පෙළඹෙනව අඩුයි. බොහෝ දෙනා දඩයක් කරනට හරි සෙල්ලම්කමට හරි සතුන් මරන්නයි පෙළඹෙන්නේ. අපි ඒ වෙනුවට පුළුවන් තරම් බේරෙන්න බලනවා. මෙන්න මේ විදිහට කරගෙන යන්නේ පුංචි පිනකට නෙවෙයි. අනේ පින ඇත්ත දෝ නැත්ත දෝ කියලා මේ ජීවිතයේදීම ඒ ත්‍රිවිධ ශික්ෂාවට වෙන විදිහ කියන මේ ත්‍රිවිධ දුෂ්චර්යෙන් ගලවලා දාන්න හදනවයි කියන එක කවදාකවත් යාචිකා කරලා බලාපොරොත්තු වෙන්නත් එපා. කවදාක ප්‍රාර්ථනා කරලා හම්බෙයි කියලා හිතන්නත් එපා. ඒ වගේම මේ කියන දාන සීල කුසල් නැති කෙනෙකුට කොච්චර මහන්සියක් කරන්නත් බෑ. මිත්‍යා දෘෂ්ටි කර කරන්නත් බෑ. ඒ සියල්ල ලැබුණට පස්සේ එකල යුතු දේ මෙන්න මේකයි කියලා හරියට කරගත්තොත් ඒක සරුවත් chance කියන්නේ අත්ත කුසලයේ කියලා. තමන්ගේ ආත්මයට කරන්න පුළුවන් ලොකුම මෛත්‍රිය. නැත්තම් ස්වార్థය කියලා තමන්ට තමන් අනුකම්පා කරන කෙනෙක් විසින් කටයුත්තක්. ඒ නිසා සරුවත් chance මේ ගැඹුරු ධර්ම දේශනා කළා කියනවා මෙන්න මහණෙනි රුක්මුල් මෙන්න මාන්නේ ශුන්‍යාකාර දහන වඩාව භාවනා කරව පස්සේ පශ්චත්තාප වෙන්න එපා අනුකත් උපකරේ අනුකම්පා කරිතු ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් කළ යුතු කෘත්‍ය මම උඹලට කරලා තිනවා උඹලගේ වැටි කරගනිලා නිසා මම ඒ ප්‍රකාශනෙන් අද දවසේ ධර්ම දේශනාවත් නතර කරනවා හැකි සෑම කෙනෙකුටම තමා කෙරේ අනුකම්පාවේ මෛත්‍රී මේ ධර්ම පෙරහැර එනනම් මේ ධර්ම පෙරහ මේ පෙළ පරපුර දිගට පවත්වාගෙන යෑමේදී දැනට අඩුපාඩු වෙලා තියෙන කොටස මේකයි කියලා දැනගෙන එමත්ින් ඒ ගැම්ම ඇති කරලා මේ කල්යාණ සත්පුරුෂ මණ්ඩලයට එකතු වෙලා ඒ ගැම්ම පුළුවන්තරම් වැඩි කර ගැනීමෙන් මේ දිගින් දිගට දිගින් දිගට පෙරි පෙරි වැඩි වැඩි යන ධර්ම මාර්ගයේ ගිහිලා අවසානයේ තියෙන ඒ විඥා විමුක්තිය මේ ජීවිතයේම සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. අපි පැයකමාරකට ආසන්න කාලයක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. පැයකමාරට වගේ ආසන්න කාලයක් අපි ධර්ම දේශනාව සඳහා අරගෙන තිනවා. ඉතින් මම චාරිත්‍රාක් වශයෙන් මම කැමැති දැනගන්න මේ දේශනාව සම්බන්ධ හෝ තම තමන් කරගෙන යන මේ භාවනා වැඩ ආධ්‍යාත්මික ගමන ජීවිතයේ මේ වගේ වෙලාවට ඇසුවොත් හොඳයි කියලා ප්‍රශ්න එහෙම තියෙනවනම් ප්‍රකාශන එහෙම තියෙනවනම් මතු කරන්නයි කියලා. ඉතින් එහෙම දෙයක් නැත්නම් අපි පුරුදු පරිදි ධර්ම දේශනාවේ නිමාව සහ දවසේ වැඩ කටයුතු නිමාව සටහන් කරමින් පේන්න පෙන්නත් යන පින්පමිනියට පෙළඹෙනවා. ඊට ඉස්සලා කිව යුතු කොලෙජ් යමක් තියෙනවා මතු කරන්නයි කියලා මම ඉල්ලා සිටින සකරුණායි. කෙනෙක් ධර්මය ගැන පොඩ්ඩක් දන්නේ නැතිව ආනාපාන සතිය වඩන්නේ. සා නිවනේ සාක්ෂාත් වෙන්න මම මෙහෙම කියත හැකි. යම් කිසි කෙනෙක් ආනාපාන සතිය වැඩි. ආනාපාන සතිය වැඩිම සඳහා ඉඳගෙන ඉන්නවයි කියලා හිතමු. ආනපනතේ වැඩෙන්නෙත් නැති වෙන්න පුළුවන් නමුත් වාඩි වෙලා ඉන්නවා කියලා. ඒ මනුස්සයා තින් සතෙක් මැරෙන්නේ නැහැ නේ වෙලාවේ. ඒ මනුස්සයා තින් වෙලාව හොරකමක් වෙන්නේ නැහැ නේ. කාමීත්‍යචාරය වෙන්නේ නැහැ නේ. බොරුවක් කේලමක් හිස්සචන පාසද මේ මදිද මේ සංසාරේ කරන නොදැන කොයි වෙලාවෙ සතෙක් මැරෙන්නේ නැත්නම් කොයි හොරකමක් වෙන්නේ නැති කෙනෙක්ගේ පවු නොකර සිටීම අතින් ශ්‍රේෂ්ඨ ලකුණු 66ක්ම හම්බ වෙනවනේ 100ට 100ක්ම නැති වුණාට ඊකට මනස නම් සමහරට නීවරණ ධර්ම වලින් යටපත් වෙලා එහෙමේ දුවන් ඉඳ තියෙනවා. ඒ වුණත් බලක දැන වාඩි වෙලා පැයක් ඉන්නවයි කියන එක මොන්න තරම් වටිනවද කියලා එහෙම නැතුව ඉඳලා බලන්න පැයක් ඇතුළත කොච්චර පෞසිද්ධ වෙන්න පුළුවන්ද කියලා එක පැයක. වෙන මොකකින් අත් එපා සම්පප්පලාප. උද්දී ඉඳලා හැන්ද වෙනකන් කච කච කච කච කච කච කච කච ගාන මොනම සීමාවක්වත් නැහැ. මම මේ බුරුමේ ඉඳද්දී බුදුම තාත්තා කෙනෙකුයි පිටරට අම්මා කෙනෙකුයි ඉපදිච්ච ලස්සන සුදු කෙල්ලක් ගැනත් බාර දීලා තිබුණා සායරට මේ ධර්මය උගන්වන්නේ. ඉතින් ඒ නිසා ඒ ළමයාට පුරුදු වෙලා ඒ ස්වාමීන් වහන්සේ සතෙක් මැරීම හොරකම් කිරීම කියලා එක එක එක එක ධර්ම දේශනා කරන ගියා. කරලිවලා වචී දුස්චරිත කියන වෙලාවේදී සම්බප්පලාව කියන එකට ගෙනල්ලා බුදුමාකාර විග්‍රහ කරලා කිව්වා ඔයගොල්ලෝ රේඩියෝ අහනකොට කොල්ල දානද කොච්චර අකුසල් සිද්ධ වෙනවද කියලා. පත්‍ර බලනකොට, ටෙලිවිෂන් බලනකොට, කයිවරු ගහනකොට, නවකතා කියවනකොට පුදුමාකාර විදිහට ඒ කියන්නේ අඩියටම පෙන්වනවා. ඒක අපි හිතාගත්තේ නෑ ඇත්තටම මමත් දැනගෙන හිටියේ නෑ ඒක මේ නොදැන කෙරුණාට මේක මේ කියනවා කියලා. පහුවෙන්ද බලනකොට මම ගිහිල්ලා බලනකොට පණ්ඩිතාරාමේ කුණු කූඩේ කුණු පෙට්ටියේ නවකතා පොත් මිට්ටියක් දාලා. මොකද හැම කෙනාම පිටරන් ඉඳලා භාවනා කරන්න එනකොට විවේක වෙලාවට කියන පොතක් අරන් එනවා. මගේ ස්වරූපෙම තමයි කුණු කුඩ අවසනේ. ඔක්කොම බලනකොට මම දැක්කා ගර්ජෆ්ගේ පොතක් තිබුණා ධම්මා from the other world කියලා. මම නිකමට අහලා තිබුණා මේ මිනිස්සේ හරි හොඳ මිනිස්සෙක් කියලා මම පොතේ අරන් ලිව්වා පණ්ඩිතාරාමේ කුණු කුඩෙන් අසවල් දවසේ අසුර අඳුර උපුටා ගන්න ලදී කියලා තාම මයි ළඟ පොත තියෙනවා. මේ මිනිස්සු එච්චර බය වුණා මේ අපි නිකන් ඉන්නවා කියලා කරන වැඩ ටිකේදී කොච්චර අකුසල් සිද්ධ වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ වෙනුවට පැත්තකටලා ඇස් දෙක වහගෙන ඉඳගෙන ඉන්නවා කියන එක මම නම් කියන්නේ නිවනම කියලා බාරගන්නේ. වෙන නිවනක් ඕනේ නැහැ. මේ සබ්බපාපස්සා කරනම් පවුණු කර ඉන්නවා කියන එක. අපි මේ ලේසියට පහසුවට ওই නිකන් කචුකුචු ගා හිටියට ඔගේ කොච්චර තණ්හාව කොච්චර මානෙ කොච්චර දෘෂ්ටිය කොච්චර බොරු කියවෙනවද කියලා අපි දන්නේ දන්න නිසානේ බුදුරජාණන් වහන්සේ ඔය ඒ මුනිවතක් අපිට කියලා දීලා මේ ක්‍රම කියලා දීලා තියෙන නිසා ආනාපානය කරලා නිවන් දැකලා පැත්තක දිවිච්චාවයි. පවුණු කිරීම අතින් කොච්චරක් ඉදිරියට යනවද කියලා එකයි කියන්නේ. ඒ නිසා මේ භාවනා කරන පිරිසක් දඟපුවාම මස නලියනවා වෙන්න පුළුවන්, නිදි කිරනවා වෙන්න පුළුවන්. ඒ වුණත් මට පුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා. අඩු ගානේ කාය වචී දුස්චරිත දෙක නැත්තම් සහතික කරන්න පුළුවන් බලන්න අපි නිකන් සමාජ සීලලා ඉන්නකොට කොච්චරක් අකුසල් වෙනවද කියලා රාත්තල් ගානවත් දන්නේ නැහැ කන කෑමනේ. එච්චරයි. වෙන මොකක්වත් හිතන්න යන්න එපා. වෙන මොනක්වත් ඕනේ ආසින් යන්නත් ඕනේ, දිබ්බ ජක්කුත් ඕනේ, දිබ්බ දෝතත් ඕනේ, පොළොවේ ඇවිදින්නත් ඕනේ, වතුරේ ඇවිදින්න. ඒ මැජික් මොකුත් එපා. පවු නොකර ඉන්න වගේ බලාගන්න. එදාට තේරෙයි මනෝ දුස්චරිත පැත්තක තියදී කාය වචී දුස්චරිතයකවත් නතර වෙනවයි කියලා කියන්නේ අපිට අම්මා තාත්තා කෙනෙකුට කරලා දෙන්න බැරි සේවයක් අපේ අතින් කෙරෙන්නේ. ඒ නිසා ඕන කෙනෙකුට කියකිය මේක ඇවිල්ලා කරලා බලන්න. තින්කිටල පැත්ත හෝ නිවන එපා. පවු නොකරනවා කියන එක සාතිකන කොච්චර අමාරුද බලන්න පැයක් ඉඳගෙන ඉන්න එක. අනපන් නැතුන මොකද ඒ තරම්ම මේ අකුසලයට පුරුදු වෙලා තියෙනවා. අපි ඒ තරම්ම මේ අර කුඩල කොට්ටේ ඉඳ තිබ්බම ඉන්න බෑ උට. උට තෙතයි ඌට මේ වියලි ගතියයි දරන්න බෑ. ඌ විජහාට පෙරලා තෙත ගතියට සීතලට යනවා. ආනපානේ කරලා ආනිසංස කතා කරන්න එපා. මග හැරෙන, ගෙවා දමන, වෙන්න ඉඩ තියෙන අකුසල් ටික. ආවස්තික වටිනාකම කියලා මේකට කියන ඔපචුනිටි එක දැනගත්තොත් කතාවක් කටක් කරලා මොනවක් කියන්න හිතෙන්නේ නැහැ. නිකන් වාඩිලා හිටියත් පිංසිතුයි. මගේ උත්තර හොඳයි. දායක මොකද කියන්නේ? අපබ්‍රංශ වගේද ග්‍රීක වගේද නැත්නම් තේරෙනවද ලාවට ලාවට වගේ? හොඳයි එහෙමනම් විශේෂ වෙන කියන දෙයක් නැත්නම් අපි දවසේ වැඩ කටයුතු වල නිමාව සටහන් කරන්න යන්නේ සති දැන් සිහියෙන් හරි කිරීම සත්වෝජන ගුණ ආර්යශාන්ති මාර්ගය හැම එකකින් සතිවෝජ සති සිහිය පිටවන වැඩි දෙකේම නම් උදේ දැන් ආනාපාන භාවනාව තුනේ සතියෙන් වැඩි කිරීමේ ශක්තිය ලැබෙනවා එතනම ආනාපාන සතිය කියලා කියන්නේ සතිය පිටවීමට උපක්‍රමයක්. ආනාපාන කියන්නේ සතිය පිටවීම. නමුත් ඒක අපි කාර්යබහුල ජීවිතය ගත කරනකොට ආනාපාන වගේ ඊටාම සියුම් කෘත්‍යකම දවසේ පැය 27 ගත කරනවා කියන එක ඒක මූල ධර්මානුකූල කෙරෙන්න බෑ. ඒක නිසා සරුවචනාංශයේ සක්මන් භාවනාවත් එක්ක ගල්පලා තියෙනවා. සක්මන් භාවනාවේදී සතිය පිටවන්නේ ආනාපානෙ නෙවෙයි. ආයතකොට සතිය පිටවන්නේ වමදක්. ඒත් සතියම තමයි. හැබැයි ඒකට ආනාපාන සතිය කියන්නේ අපි සක්මන් භාවනාවේ සතිය. එතකොට මේ දෙකේදිම කරන්නේ රූප ධර්මයක් අල්ලන කය හා සම්බන්ධ කටයුත්තක් පමණයි. ආස්වාද ප්‍රසාරදී වායෝ පොට්ටබ්බ ධාතුව අපි විශේෂණය කරනවා. සක්මන් කරනකොට පඩවි ධාතුව ඇත්තට හොඳට කරගෙන යනවා නම් හතර මහා ධාතුම වෙන කොහොමද රූපෙට හිර වෙලා තියෙන්නේ. නමුත් රූප බලනකොට සද්ද අහනකොට ගන්ධ රස පහස විඳිනකොට නාම ධර්ම සම්පූර්ණ වෙනවා. ඒ නිසා ඒ ටික වෙන්නේ එදිනෙදා වැඩ කරනකොට තමයි. සාමාන්‍ය අපි කනකොට එනකොට යනකොට බොනකොට ඒකටත් ඉඩ එනවා. නමුත් ඒ වගේ ගැඹුරු දෙයක් ආනාපානෙන් වගේ සතිය පිහිටවු නැති මනසකට කරන්න බෑ. ඒක නිසා අපි ආනාපානෙන් සතිය පුරුදු කරලා ඒ සතිය විවිධාංගීකරණය කරනවා. විවිධ දේවල් වල යොදවලා බලනවා සක්මනේදී ටිකක්. ඊට පස්සේ ඒක හඳුනනට පස්සේ එදිනදා වැඩවලදී තරක තව තව පතුරවාගෙන යනකොට ආනාපාන සතිය නෙවෙයි එදිනදා වැඩවල අපි කරන්නේ. සතිය තමයි ඒ ඒ අරමුණු මත එන සතියක්. ඉතින් ඒකෙදී අර භාෂාවක් උගන්වනකොට අයි සිංහලේ අයන්න මුලට තිබ්බට දරුවට අපි උගන්වන්නේ නැහැ උගන්වනකොට අයන්නේ. අපි රයන්නෙන් තමයි පටන් ගන්නේ. ටයන්ෙන් තමයි පටන් ගන්නේ. මේක කරලා කරලා කරලා පුරුදු වුණාට පස්සේ තමයි අයන්නට ගිහිල්ලා පස්සේ ශ්‍රී අකුර වගේ ගැඹුරු අකුරු උගන්වනවා. ඉතින් අර අත්පොත් තියෙනවා නම් අයන්න කියලා කියනවා. නමුත් වැඩේට බහින්නේ අයන්නේ. රයන්ෙන් ටයන්ෙන් පටන් ලේසි තැනින් පටන් ගන්න. ඒ වගේ තමයි ආනාපාන සතිය ලේසි කියන එක නෙමෙයි මම කියන්න හදන්නේ. ඇස් දෙක වහගෙන සද්ද දෙන්නේ නැතුව හොඳ පිරිසුදු තැනකට ගිහිල්ලා කොහොම හරි කවදාකවත් නාවු සතියක් නොදන්න සතියක් කියලා දෙනවා. කියලා දීලා ඒක බොහොම නිකන් හරියට තවාණක් මේ ගෙයක් ගෙයක් ඇතුලේ හෙවනේ පැලටික කණු කැපෙනකන් තියානිනවා වගේ ඊට පස්සේ ගිහලා තවානේ බොහොම අරස සහිතව වඩාගෙන හොඳට පැලේ ලොකු වුණාට පස්සේ තමයි අපි ගිහලා ප්‍රධාන පොළවේ හිටවන්නේ. අන්නේ වැඩ පිළිවෙලේ වැඩට ਸਰුවචනසේ ප්‍රතිපදා කියන එක ලේසි දන්න තැනින් පටන් ගන්න ටික ටික ටික ටික ටික ගොරෝසු කරන යන නිසා ආනාපානයෙන්ම නැත්නම් ආනාපාන සතියෙම නෙවෙයි මුළු චිත්‍රෙම වැහෙන්නේ. සතිය හඳුනාගන්නේ බැසගන්නේ ආනාපාන. එහෙම නැතුව සමහරු බිම්බි මැකිලිමෙන් පටන් ගන්නවා. තව සමහරු වේදනානුපස්සනාවෙන් පටන් ගන්නවා. තව සමහරු සක්මණෙම පටන් අරගෙන ඒක වෙන්න පුළුවන්. නමුත් සිංහලයා බුද්ධඝංකාරය හරීම ගෞරවයි ආනාපානෙට. ලංකාවේ දැන් තායිලන්තෙට ගිහිල්ලා හුඟක් කරලා බාහන කරනකොට බුද්ධෝ කියන භාවනා ක්‍රමයක් යනවා. බුරුමෙට ගියාම එක්කෝ පිම්බීම හැකිලිම් භාවනා, සුන්ලුම් භාවනා විවිධ දේවල් තියෙනවා. ලංකාවේ එදා ඉඳලම නිකන් අමුතු ගෞරව සම්ප්‍රයුක්ත ගතියක් තිබුණා මේ ආනාපාන සති භාවනාවට. ඉතින් ඒක නිසා විශේෂම හේතුව ලංකාවේ තමයි අටුව පොත් ටික ලියුනේ. බුද්ධඝෝසාචාර්යන් වහන්සේලා ඒකේ තියෙන ඔක්කොම ආනාපාන අධිකත්ත සලස්මක්. ඒක විතරක්ම නෙමෙයි තියෙන නමුත් ලංකාවේ ඉන්න අපි ගොඩක් ඒකෙන් තමයි පටන් අරගන්නේ. හොඳයි. එහෙමනම් යනවා අපි 6 වෙනි දවස් හදනීම කරේ. ඉතින් මේ දක්වාම අතප්පයක් කඩා ගන්න නැතුව කොහොමද අපිට මේ රිට්‍රීට් එක කරන්න යන්න පුළුවන් වුණා. ඒ නිසා ඒක සංවිධානය කරපු, පෙනී නොපෙනී කරපු සීල දෙනාටම අපි අපි මේ දවස් 6 පුරා කර ගන්නා ලද උදාර කුසලයේ හිතට මවාගෙන මුදිතාවෙන් යුතුව ආරාධනා කරනවා මේ පින දැකලා සාදු කියලා ආරාධ මේ අනුමෝදන් වෙත්වා අපි කරන යන වැඩවලට දිගටම අනුග්‍රහ කරත්වා කියලා පිළිලා. ඒ වගේම අපේ ඥාතීන් හිත මිත්‍රාදීන් බන්දු කලත්‍රාදී යම් කිසි කෙනෙක් අපි ගැන අපේක්ෂාවෙන් පින්බලාපොරොත්තු වෙනවා නම් මේ භවයේ හෝ පෙර භවයක ඒ සීල් දිනාටම සාදරයෙන් ආරාධනා කරමු අපි මේ රැස් කරගන්න ලද බණ ඇසීමෙන් බණ කීමෙන් භාවනා කිරීමෙන් රැස් කරගන්න ද කුසලයේ යත්තන්ට ඉන්නා තැනක සිට දකින්න හිත් පහළ වේවා බලන්න හිත් පහළ වේවා බලලා දැකලා සතුරු සිතින් අපි දෙන මුදිතාවෙන් දෙන මේ පුණ දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සැප සාදා ගනිත්වා කියලා පිඥාචින් ඉල්ලා හිටමු. අපි අපිටත් මේ සීපී පින් 100 හේතු වීම බුද්ධ ආධිමතුන් වහන්සේලා ගමන් කළ මාර්ගයේ බාධක මාර්ග උදුතුමින් තොරව ගමන් කරලා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් මේ ජීවිතයේදී මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම මේ උතුම් ධර්මයේ සාක්ෂාත් කරන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඒ අදාසින් අපි ඊත්තාවතා ජාති ගාථා සජ්ජායනා කරලා දවසේ කටයුතු නිම කරන්න බලමු. ඊත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාති නං හෝතු සුඛිතා ඉදං වෝ ඥාති නං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාති නං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගම සතං සමාගමෝ හෝතු නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍යා සාදු සාදු සාදු ඕකාස බණ්ඩාරි පාඨේ සුවපත්ත්‍වා ඥාතකම් පුඤ්ඤං සාමනානුමෝදිතබ්බා සාදු සාදු අනුමෝදාමි සාවිතා කතං පුඤ්ඤං මෛඛාදානබ්බා සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස කමාමි කමිතබ්බං සාදු ඕකාස කමාමි යති ඕකාස කමාමි පතියති ඕකාස කමාමි අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු සීලවන්තං කුලවන්තං පුඤ්ඤවන්තං නුතරං දුල්ලේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහ සාරිපුත්තාදි සීලාලං ආගතං පටිපාසුව සද්දා සීලං දයාවා සංකතං